හොඳයි සාදුකාරයක් පවත්වන. එතකොට අපිට අද කතා කරන්න තියෙන්නේ මේ විදිහට භාවනා කරගෙන යනකොට මොන විදිහේ සංයෝජනද අපෙන් ප්‍රහාණය වෙන්නේ මොනවාද අපිට මේ සංයෝජන කියන්නේ සංසාරයට බැඳලා තියෙන ධර්මතා සංසාරයේ සංසාරයට අපි මොනවායින්ද බැඳලා තියෙන්නේ එතකොට කඩා ගන්න තියෙන්නේ ඒ ධර්මතා ටික තමයි ඒවා තමයි කියන්නේ මොකද්ද සංයෝජන කර සංයෝජන 10ක් තියෙනවා. කීයක් තියෙනවද? 10ක් තියෙනවා. අපි 10 පොඩ්ඩක් ඉගෙන ගමු බලන්න. එතකොට ඒ 10 අර පේනවා සංයෝජන 10ක් තියෙනවා. ඒක කියනවා පහක් තියෙනවා ඕරම් භාගීය සංයෝජන කියලා. මොනවද තියෙන්නේ? ඕරම් භාගීය සංයෝජන. රෝරම් භාගය කියලා කියන්නේ මේ කාම ලෝකයට අයත් වෙච්ච සංයෝජන. ඒ කියන්නේ මේවා තියනවා නම් අනිවාර්යයෙන්ම කොහෙද උපදින්නේ? කාම ලෝකෙ උපදින. කාම ලෝකයේ කියපුවාම මොනවාද අයිති වෙන්නේ? නිරේ අයිති වෙනවා. තිරිසන් ලෝකයේ අයිති වෙනවා. പ്രേත ලෝකයේ අයිති වෙනවා. ඒ වගේම අසුර ලෝකයේත් අයිති වෙනවා. ඒ වගේම මනුෂ්‍ය ලෝකයේ, දිව්‍ය ලෝක හය මෙන්න මේ කාම ලෝකය. එතකොට මේ වගේ තමයි උපදින්නේ මේ තියෙන සංයෝජන තියෙනවා. ඒ ටික තියෙනවා කියලා කියන්නේ අනිත් පහ තියෙනවාම තමයි. මොකද ওই පහ ඒ අයින් කරලා තමයි ඉතුරු පහ යන්නේ. නැත්නම් අර අනිත් පහ අයින් කියලා මේ පහ අයින් වෙනව නෙවෙයි. ඉස්සල්ලාම අයගෙන පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලට තමයි ධර්මතා අයින් වෙලා යන්නේ. එතකොට මේකේ සංයෝජන පහක් තියෙනවා. එකක් තමයි සක්කාය දිට්ඨිය කියන එක. මොකද සක්කාය දිට්ඨිය. ඊළඟ තීලබ්බත පරාමාස විචිකිච්ඡා කාමරාග පටික කියලා පහක් තියෙනවා. කාමරාග පටික. එතන මේකේ තුනක් සක්කාය දිට්ඨියයි තීලබ්බත පරාමාසය විචිකිච්ඡා කියන මේ තුන සෝවාන් ඵලය සාක්ෂාත් වෙනකොට නැති වෙලා මොන ඵලයේද සෝවාන් ඵලයේ සාක්ෂාත් වෙනකොට ඕකේ තුනක් නැති වෙලා යනවා. ඒතර සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද කියන කාරණා අපි දැනගන්න ඕනේ. දල වශයෙන් කියන්නේ මම මගේ කියන එක තමයි දල වශයෙන් ඔයත් අහලත් තියෙන්නේ ඉගෙනගෙනත් තියෙන්නේ. එතන මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ඇත්තටම මේ සක්කාය දිට්ඨිය කියපුවා මගේ මම මගේ කියන එක ඇති වෙන්නේ පංච උපාදානස්කන්ධය. දැන් මොකද්ද පංච උපාදානස්කන්ධය කියලා දැන් අය කියලා දෙන්න යන්නේ ඒක කල කලින් කියලා දීලා දෙන පංච උපාදානස්කන්ධය කොහොමද සකස් වෙන්නේ කොහොමද පංච උපාදානස්කන්ධේ මොනවද තියෙන්නේ ඔක්කොම කියලා දොඩ ඒ පංච උපාස්කන්ධය ගත්තාම රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්නේ මේ ජීවන පැවැත්ම කියන්නේ ඔක්කොම එකයි. එතන මේ පංච උපාදානස්කන්ධයේ යම් කිසි කෙනෙක් නිත්‍යයි සුඛයි ආත්මයි කියලා එක දැඩිව අරගෙන තියනවා නම් අන්න ඒක තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. එහෙනම් මේක චූල වේදාල සූත්‍රයේ ආකාර 20කින් පෙන්නන. සක්කාය දිට්ඨිය සක්කාය සක්කාය කියන්නේ මොකද්ද කියලා අහනවා මේක 20 ආකාරයකට බෙදන්න පුළුවන්. සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය කියන එකම තමයි දිට්ඨිය කියපුවාම ඒ පංච උපාදානස්කන්ධය නිට්ටයයි සුඛයි ආත්මයි කියලා ගත්තේ. නැත්නම් අපි දැන් මේක අනිත් පැත්ත හරවන්නේ කොහොමද? අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එක. ඒතර මෙතන පෙන්නනවා 20 ආකාරයක සක්කාය දිට්ඨිය. ආකාර කීයක්ද 20ක්. එතන රූපය සම්බන්ධව ආකාර එකකට හතරක් තියෙනවා. ඔන්න බලන්නකෝ රූපය සම්බන්ධව. රූපං අත්තතෝ සමනුපස්සති. ඊළඟ රූපවන්තං වා අත්තාන. ඊළඟ අත්තතිවා රූපං ඊළඟට රූපස්මින්වා අත්තානං කියලා. ඒ කියන්නේ මෙහෙමයි පෙන්නන්නේ මේ රූපය අහගෙන ඉන්න බලන්න එපා. මේක නිකන් දැනගන්නකො මෙහෙම එකක් තියෙනවා කියලා. කට අහගෙන අහගෙන ඉන්න. <clears throat> නැත්තම් මම වාඩි කරනවා මෙතන ගෙනල්ලා. හරි? ඔව් දැන් ඔය අනිත් මටත් පුළුවන් දෙතෙන් ලැයිලා කියලා අහගෙන ඉන්න පුළුවන් මට. මම කියන්නත් පුළුවන්. දැන් මේ වැඩේ කරනවා නම් මම ඔය වැඩේ කරනවා. දෙකම පුළුවන්. ඉතින් ඒ නිසා අහගෙන ඉන්න හොඳට මොකද්ද මේ කියන්නේ කියලා මොකද දන්නයි දන්නවා. දැන් කටපාඩම් වෙලා රහත් වෙලා විතරයි නැත්තේ. අනේත් ඔක්කොම දන්නවා. ඉතින් අවබෝධ කරගන්න අපිට ඕන වෙන්නේ මේක පොඩ්ඩක් න්‍යායාත්මක දැන් ඔය ඇත්ත භාවනා කරනකොට දැන් මේ රූපං අත්තතෝ සමනුපස්සති කොහොමද කැඩුවේ කියලා හොයන්න බෑ. ඔයාලට තේරෙන්නේ මේ මම මගේ කියන එක මොකද වෙන්නේ? අඩු වෙලා නැති වෙලා යනවා කියන එක තමයි තේරෙන්නේ මේ වචන වලින් අපි ඉගෙන ගන්න ඇච්චරයි. දැන් මේක දැනගන්නවා මෙහෙම එකක් තියෙනවානේ කියලා. එතකොට මේ රූපය තමයි ආත්මය කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ එයාට හිතෙනවා මේ මේ තමන්ගේ මේ තියෙන ශරීරය මේ කයම තමයි තමන්ගේ ආත්මය. ආත්මය කියපුවම ඇත්තට මේ ආත්මය කියන වචනයට වඩා අත්ත කියන වචනය හොඳයි. අත්ත කියලා කියන්නේ තමන් කියන එකයි. මොකද තමන්. ඒ කියන්නේ රූපය තමයි තමන් කියලා හිතන්නේ. තේරෙනවද මේ ආත්මය කියපුවාම ඔකට විවිධාකාර තියෙනවා ඔකට ආත්මය කියන වචනය ගත්තාම ආත්මය කියන එකට මේක පාවිච්චි කරන්න හොඳ නෑ මේ වගේ කිය කිය ඒකට යම් යම් විවේචන තියෙනවා. ඒ නිසා හොඳම වචනේ තමයි මොකද්ද? අත්ත. අත්ත කියන්නේ තමන්. එහෙනම් රූපේ කවුරු කියලාද ගන්නෙ? තමන් කියලා. ඒ කියන්නේ මම කියලා ගන්න. සරලව කියනවා නම් මේ රූපය තමයි මම. හරි මේ මේ කියන්නේ මේ කය තමයි මම කියලා ගන්න. ඉතින් දැන් අපි දැන් ධාතු මනසිකාරයෙන් එහෙම ගත්තාම දැන් පේනවනේ දෙක කැඩෙනවද නැද්ද? ඇයි කැඩිලා යනව මෙහෙම එකක් නැහැ. ඊළඟට ආත්මය කියලා කියන්නේ තමන්ගේ ආත්මය කියලා කියන්නේ මේ වගේ රූපවත් වූ දෙයක්මයි කියලා එයා හිතනවා. පේනවනේ ආත්මය කියලා කියන්නේ ඒ වගේ රූපයක් තියෙන එකක් තමයි තමන් කියලා හිතන්නේ කියලා ඒත් කියනවා. මේක පොඩි පොඩි වෙනස්කම් තියෙන කොහොමද කියලා අර විස්තර කරගන්න හුඟක් අමාරුයි මේ වගේ තැන. නිකන් තවත් අදහසක් ගන්න. ඒ වගේම මේ ආත්මය කියන එකේ Taman කියන එකේ රූපයක් තියෙනවා කියලා හිතන. මොකද ඒ කියන්නේ මේ ආත්මය Taman කියන එකේ රූපයක් තියෙනවා කියලා හිතනවා. ඒ වගේම අනිත් පැත්තෙන් පේනවා මේ රූපය කියන එකේ ආත්මයක් Taman කියලා කෙනෙක් පවතිනවා කියලා තේිනා. එකම විදිය වගේ තියෙන. එහෙනම් සරලවම ගන්නවා නම් මේක මොකද්ද? මම කියලා කෙනෙක් ඉන්නවා කියලා රූපේ හිතන එක තමයි සරලව ගන්න තියෙන්නේ. හරි? ඉතින් මේ විදිහට මෙතන හතරක් තියෙනවා. එතකොට වේදනාවටත් ගන්නවා මේක. මොකද වේදනං අත්තතෝ සමුපස්සති. එතකොට වේදනා වේදනාව මොකද්ද? ආත්මය කියලා කලකන. ඒ විදිහට මේක ආකාර හතරකට වේදනාවටත් දාන්න පුළුවන්. ඊළඟ මොකක්ද තියෙන්නේ? සංඥාව. සංඥාවටත් මේ හතර දාන්න. ඊළඟ සංස්කාරය. සංස්කාරයට මේ හතර දාන ඊළඟ විඥාන. එන විඥාණයටත් මේ හතර දාපුවාම හතරේ ඒවා පහක් විස්ස. ඒක තමයි සියාකාරයක සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. සරලව කියන්නේ. ඉතින් මේක ඔය ඇත්තන්ට මෙහෙම කිව්වට මේ තේරෙන්නේ නැහැ. මම මේක ටිකක් ගැන සක්කාය දිට්ඨිය කියපුවාම මානෙ මානෙ කියපුවාම එතන දෙකම එකට සම්බන්ධයි. හැබැයි මොකද තියන තක්කාය දිට්ඨිය කැඩුනට එයාගේ මානෙ එහෙම එකපාරටම කැඩෙන්නේ නැහැ. අස්මිමානය කියලා එකක් තියෙනවානේ. අස්මිමානය කියලා කියන්නේ මම කියන හැඟීම සම්පූර්ණයෙන් කැඩෙන්නේ සෝවන් උනා කියලා. මම කියලා හැඟීම කැඩෙන්නේ නැත්තේ මොකද එතන යා දකින්නේ දර්ශනය. ඒ කියන්නේ යථාර්ථ චතුරාර්ය සත්‍ය ධර්මයේ පළවෙනි සැරේට අවබෝධ වෙනකොට මෙතන දුකක් තියෙනවා. දුක්ඛ ආර්ය සත්‍යයට අවබෝධ මේ දුකට හේතුව මේ මගේ තියෙන තමන්ගේ තියෙන තණ්හාව. එහෙනම් තණ්හාව නැති වෙනවා නම් දුක නැති වෙනවා. ඒකට යන ආර්ය ශ්‍රාංගික මාර්ගය කියන එක තමන් මේ හතර අවබෝධ වෙනවා. ඉතින් අවබෝධ වෙනකොට එයාට සිත් වෙන්නේ මොකද්ද? එයාට තේරෙනවා සාමාන්‍ය ජීවිතේ එයාට රූපයක් නැද දකින්නකොට ශබ්දයක් ඇහෙනකොට මේ මේ තියෙන එක ඒ ඒ තියෙන මේ කාරණා ධර්මතා ගොඩක් කියන එක මතක තියාගන්න ඒ කියන්නේ ඒ වෙලේ නැති වුණාට ටිකක් පස්සෙන් හරි යට තේරෙනවා. මේ කියන එක තේරෙනවාද? ඒ කියන්නේ දැන් මම බලනවා කියන එකනේ සාමාන්‍යයෙන් අපිට තියෙන්නේ. මම බලනවා, මම අහනවා, මම ඒ වුණාට එයාට තේරෙනවා මෙතන මම බලනවාට වඩා එහෙම එකක් නෙවෙයි තියෙන්නේ මේ වගේ ක්‍රියාදාමයක් තමයි මෙතන සිද්ධ වෙන්නේ කියන එක එයාට අවබෝධයක් තියෙනවා. එතකොට මේ ක්‍රියාදාමයක් වෙනකොට අර එයාගේ තියෙන අර මේ මම මගේ කියාගත්ත දැඩි භාවය මොකදලා තියෙන්නේ. දැන් සාමාන්‍ය ඔයගොල්ලෝගේ ජීවිතවල බලන්නකෝ භාවනාවේ මේ දන්නේ නැත්තම්. හ්ම් ඉස්සර කාලේ මොකක් හරි දෙයක් ගත්තාම ඒක මමම කියලා නේද හිතෙන්නේ. මටම තමයි මේ උනේ මමම තමයි කියලා එහෙම හිතෙනවා. හැබැයි මේක හරියට කැඩුනට පස්සේ එහෙම හිතෙන්නේ නැහැ. මෙතන මම සතෙක් කුජලයක් මමෙක් නැති බව එයා දන්නවා අනිවාර්යයෙන්. දැනගෙන තිබ්බට එයාට මොකද වෙන්නේ සමහර වෙලාවට අර කාමරාග පිටික තියෙන හින්දා එයාට එකපාරට මේක එන්නේ නැහැ. මොකද කාමරාග පිටික ඉස්සරහට. ආපු ගමන් ඒකට අහු වෙනවා. ඒ නිසා තමයි මෙයාගේ සක්කාය දිට්ඨිය කැඩුනට මම මගේ කියන එක සම්පූර්ණ කැඩිලා නැහැ. ඒක තමයි විශාකාටත් උනේ. මගාත විශාකාට උනේ විශාකා උපාසිකාවගේ මිනිපිරියක් මැරෙනවා. ඒක අහලා තියෙනවද නැත්නම්? මිනිබිරිය මැරුණට පස්සේ විශාකා සෝවාන් වෙන්නේ අවුරුදු 7ේදී. එතකොට විශාකා සෝවාන් වෙලා අවුරුදු 7ේදී මිනිබිරිය කියන්නේ පස්සේ ඉතින් කසාද බැඳලා දරුවෝ ඉස්සද්ද ගොඩ හදනවා. එතකොට කාමරාග පිටික නැත්තම් දරුවෝ හදන්න බෑ. ඉතින් දරුවෝ හදනවා සෝවාන් වෙච්ච කෙනාට එහෙම පුළුවන්කමක් තියෙනවා. ඒ ජීවිතේ මොකද ඒ කාලේ බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ වැඩිපුර මේකේ කවුද? සෝවාන් පල්ලාපින් ඉතියේ අනිත් මාර්ග පල්ලාපින්ට වඩා උතර පුතජන තමයි වැඩිපුර ඉන්නේ. නමුත් මාර්ගඵලලාභයෙන් වැඩිපුර එකේ කවුද? සෝවන්නයි. සෝවන්නයි. ඉතින් මේ ඒ අයට තියෙන දේ තමයි ප්‍රමාද වීම ස්වභාවය තියෙනවා. විශාකටත් අනේ මගේ මිනිපිරි මැරුණා කියන තැන එයා ඇඬුවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ ධර්මයක් කියලා දෙනවා. මේ මේ විශාකා කල්පනා කරන්න මේ නගරේ ඉන්න ඔක්කොම දරුවෝ ඔබේ වුණා නම් මැරුණා නම් මොකද වෙන්නේ? කොහොම අඬනවාද කියන කාරණාව ඔළුවට දාපුවාම අන්න ඒතකොට කල්පනා වෙන යථාර්ථය තේරෙන්න පටන් ඒක තමයි විශාකාට එතනදී ඒ අපෝ එහෙනම් මට මිනිබිරි ඕනෙම නැහැ කියලා ඉතින් ඒ යථාර්ථය අවබෝධය. ඉතින් එහෙනම් සමහරවල් ප්‍රමාද වීම වෙනවා. එතකොට ඔයත් අහල් තියනා නේද එතකොට මේ සෝවාන් ඵලලාභියාට සාමාන්‍යයෙන් මේ ඇත්ත පේනවා හැම වෙලේම යථාර්ථය. Tamanta සමහරලාට ඉතින් ඇත්ත පෙවුනාට කරගන්න දෙයක් නැත. හැබැයි මතක තියාගන්න නිකන් මේ රැවටෙන අයත් ඉන්න. ඒ කියන්නේ දැන් ඔයාලගේ කෙලෙස් සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන අඩු බවක් තියෙනකොට දැන් ඔය ධානය හිම කරගත්තාම අපේ කෙලෙස් ගොඩක් අඩුයි. ඒ ධානය හින්දා කෙලෙස් යට වෙලා තියෙන්නේ. ඉතින් ජීවිතේ තොඩක් කෙලෙස් අඩු වෙනදා හිතනවා මං සෝවාන් කියලා. එහෙම වරද්දා ගන්නත් එපා. ඒ නිසා මේ දිගටම මේක කරගෙන යන්න ඔයයන්ටම Tamanට තේරෙයි තමන්ගේ දහම් කැඩපත Tamanටම ඒක තියෙනවා මම එකක් පෙන්වන්නම් ඉදිරියේදී කොහොමද Taman ගැන ප්‍රත්‍යක්ෂණයක් කරගන්නේ කියන කාරණාව කවුරුවත් කියන හින්දා නෙවෙයි තමන්ම තමන්ම බලන්න ඕනේ ඇත්ත. එතකොට ඒකේ තියෙන වාසියත් අපි බලමු. එහෙනම් දැන් මේ විදිහට සක්කාය දිට්ඨිය කියපුවාම එනම් මේ පංච උපාදානස්කන්ධ එහෙම නැත්නම් මම කියන එක්කෙනා ඒ තියෙන දැඩි භාවය කැඩෙනවා. සියුම් භාවය තමයි මානෙ කියලා කියන්නේ. එහෙනම් දැඩි භාවය කැඩෙනවා මොකද ඉතුරු වෙන්නේ? මායේ තක්කාය දිට්ඨිය සියුම් භාවයට අපි කියනවා මානෙ කියලා. එහෙනම් තක්කාය දිට්ඨිය සම්පූර්ණ කැඩෙන්නේ කවද්ද? රහත් වුණාට පස්සේ ඒක සියුම් භාවයට නමක් දෙනවා මොකද සක්කාය දිට්ඨිය නෙවෙයි නම දෙන්නේ මානෙ. මම කියන එක අවකාණ දක්වාම තියෙනවා. හ්ම් මේකෙන්ද ඔන්න සෝවාන් වෙච්ච කෙනෙකුට මම කියන එක නැති වෙන්නේ නැහැ එක පාඩම හැබැයි එයා දන්නවා යථාර්ථය. ඊළඟට මොකද තියෙන්නේ? සීලබ්බත පරාමාස කියලා එකක් තියෙනවා. ඒකත් සංසාරයට බැඳලා තියෙන සංයෝජනය. එතකොට සීලබ්බත පරාමාස කියන එකේ තියෙන සීල වෘත ආරක්ෂා කරගෙන නිවන ලබන්න තමයි එයා උත්සාහ කරන්නේ. මේක තමයි එයාගේ මේ පරාමාස වෙලා තියෙන්නේ නැත්නම් එයා බැඳගෙන ඉන්නේ මේ වගේ සීලයක ඉඳගෙන වෘතයක් රකිමින් නිවන් ලබන. ඉතින් එහෙම සීලයක වෘතයක ඉඳගෙන එතකොට එක උපාදානය කරගෙන ඇත්නම් අනිවාර්යෙන් මෙතන ඒ එතනින් නිවන් දකින්න බෑ. සීලය මොනා කරගත්තොත් උපාදානය කරගත්තා. දැන් ඔයත් මම මේක කියන්නම් මේ විදිහට ඒ කියන්නේ දැන් කොහොමද දැන් දැන් ඕගොල්ලෝ දැන් ඉන්දියාව වගේ රටකට ගියාම මේක පේනවා හොඳට. ඉන්දියාවේ ඉන්න තනි කකුලේ හිටගත්ත කට්ටිය. තාමත් ඉන්නවා. තාමත් ඉන්නවා මේ හරක් වගේ ඉන්න කට්ටිය ඉන්නවා. කුක්කුර උතේ කියලා කියනවා බල්ලෝ වගේ ඉන්නවා. ගෝරුතේ කියලා කියනවා හරක් වගේ ඉන්නවා. ඒ වගේ මේ රැවුල් දිග කරන නාන්න නැතුව ඉන්නවා. හෙලියෙන් ඉන්නවා. ඒ ඔක්කොම ඇවිල්ලා මොනවාද? සීලය. දැන් ඔය නිගණ්ඨනාථ පුත්‍රගේ කට්ටිය හොඳ සීලයකින් ප්‍රාණඝාතයෙන් කරන්නෙම නැහැ. වෙන හොරකම් කරන්නෙම නැහැ. ඒ වගේ කාමයේ වරදවා ඒවා හැසිරෙන භ්‍රමචාරීව ඉන්න. බොරු කියන්නේ නැහැ. අර සාමාන්‍ය සම්මුතිය බොරුව අර ආර්ය බොරුව නැති ගැමෝ ඒ තියෙනවානේ. නමුත් සම්මුතිය තුළ ඉතින් ඒගොල්ලෝ එහෙම ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ නිවන් දකින්න බෑ. මොකද ඒලා තියෙන්නේ මේ සීලය දැඩි කොටක අරගෙන තියෙන. අන්තගාමී විදිහට අරගෙන තියෙන. ඈ එතකොට ඔයගොල්ලෝ කවුරුත් එහෙම අන්තගාමී විදිහට සීලයක් අරගෙන තියෙනවද? ඉතින් එනවලු ඕවා නිකම්ම නේද? ඒකේ මන්තගාමීද සීලයක් නැහැ. දැන් සාමාන්‍ය ජීවිතේව දැන් මම මගේ කියලා එකක් තියනවාද කියලා හෙව්වොත් නැහැ. ආ ඒකත් නැහැ මගේ. එහෙනම් අර වගේ එක්තන කකුල හිත ඉන්නෙත් නැහැ. ඈ ඊළඟට දෙන විචිකිච්ඡාව. බුදුහාමුදුරුවෝ මේ බුද්ධත්වයේ ලැබලා මේ වගේ අවබෝධයෙන් ධර්ම දේශනා ඒකත් හරි ඒකත් දැනෙන දැන් තෝරගන්න. එහෙම වෙන්නේ නැහැ. මතක තියාගන්න. ඔයගොල්ලෝ සීලය ගැන කියපුවාම ඊට වඩා වෙනස් එකක් විතර පෙන්වන්නේ. අර වගේ දැඩි වෘත ඒවම කොහොමවත් නිවන් දකින්න බෑ. ඒ වගේ කොහොමවත් නිවන් දකින්න බෑ. සීලය විතරක් අල්ලගෙන ඒක කියන්නේ දැන් පන්සලේ ගිහින් සිල් ගන්න එක වැරදි නෑ හොඳයි. හැබැයි මුළු ජීවිත කාලෙම සිල් විතරක් ගත්තත් ඔයගොල්ලෝ මතක තියාගන්න සෝවාන් වෙන්නේ නෑ. දැන් අද ඉන්න පන්සල් යන්න නැතුව ඉන්න බෑ. දැන් පන්සලට ගිහිල්ලා කරන්න තියෙන දෙයක් තියෙනවා තව. සිල් සමාදන් වෙනවා. දැන් සීලය ගැන මම සීල දේශනාවේ කියලා දුන්නනේ නේද? එතකොට සිල් සමාදන් වෙලා තව වැඩක් තියෙනවා කරන්නේ. ඒක තමයි මොකද ඒකට අපේ නීවරණ අයින් කරලා ඉවරලා අපේ හිතේ යථාර්ථය අවබෝධ කරගන්න විපස්සනාව කරන්න. එහෙනම් පන්සලට ගිහිල්ලා එහෙනම් ඒ ටික කරන්න ඕනේ. ඒක කවුවත් කියලා දෙන්නේ දැන් මේ ඉගෙනගත්ත දේවල් මොකද ගන්තිය? තනි වෙලා බුදකලා වෙලා වඩා ගන්න. තමන් තමයි කරගන්න. පන්සල් නොගිහින් ඉන්න එපා. දැන් මෙහෙ සීල් වැඩසටහන් නැහැ. ඇයි? ඈ? මේ ඒක ඉතින් පන්සලේ කරනවා නේද? ඔයගොල්ලෝ ඒක දෙන්න ගිහලා ඒක කරන්නේ. ඉතින් මෙතන කරන්නේ අපේ ඒට වඩා එහාට ගියපු කෑල්ලක්. ඒතර සීලේ නැතුව බෑ. සීලේ ඕනේ. එඳා සීලයත් එක්ක මේ භාවනාවේ මේ තියෙන සමත විපස්සනා කොටස් ටික එකතු කරන්න ඕනේ මේකට. එහෙනම් මෙන්න මේ සීලබ්බත පරාමාසය ගත්තාම පින්නතුන් හොඳට මතක තියාගන්න මෙතන සීලය ගත්තාම අපි කවුරුවත් අර වගේ බල්ලු වගේ ඉන්නෙත් නෑ නේද හරක් වගේ ඉන්නෙත් නෑ ඒව මුකුත් නෑ එහෙනම් ඒ වෘත නෑ නැති වුණාට මෙහෙම වෘත තියෙනවා දැන් මේ දවස්වල උසස් පෙළ තියනවා නේද දැන් ළමයි පාඩම් කරනවද නැද්ද පාඩම් කරනවද පාඩම් කරනවා ඒ පාඩම් කරන්නේ මොකෙක් වෙන්නේ අර අනාගත භවයක් තියෙනා නේද එහෙනම්. අනාගතේ මම දොස්තර වෙනවා. අනාගතේ මම ඉංජිනේරුවා වෙනවා. අනාගතේ මම නේද ඝනකාරිකාරී වෙනවා. මෙන්න මේ වගේ ඉලක්කයකට කරන්නේ. එහෙනම් අනාගත භවයේ සඳහා දැන් හික්මීමක් තියනවද නැද්ද? ඒක තමයි පාඩම් කරනවා කියන්නේ. එහෙනම් ඒක සීලයක්ද නැද්ද? ආන් ඒක සීලයක්. ඔය සීලයෙන් නිවන් දකින්න පුළුවන්. ඕ මොකද තේරෙන්නේ සීලබ්බත පරාමාස කරලා. මේ කියන්නේ වෙන කිසිම දෙයකින් ආර්ය ශ්‍රාංක මාර්ගයේ ගමන් කිරීමක් හැර වෙන කිසිම දෙයකින් නිවන් දකින්න බැරි බව Tamanට තේරෙනවා. ආන් ඒක තමයි. ඒතර ඔයගොල්ලෝ උදේ නැගිටලා බත් පිඟානක් මොනාරි බත් එකක් ගඳගෙන රස්සාවට යනවා කියන්නේ මොකක්ද? එතන තෘතියක් තියෙන. තීලයක් තියෙන. ඒතර ඒ තීලේ නිවන් දකින්න නම් මේ වෙලාවේ ඉන්න ඔක්කොම රස්සා කරපු කට්ටිය රහත් වෙලා තියෙනවා. අපි එනේ රසාලතර බුදාපේව අපරාධ වෙන එතකොට. ඒතර බුදුපියාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? ඒවා හිතන්න දැන් මේක තමයි කියන්නේ. එතකොට Tamanට ඒ කියන්නේ රසයෙන් අයින් වෙනවා කියන එක නෙවෙයි. එයාට තේරෙනවා මේක නෙවෙයි පාර කියන්නේ. ඒක නෙවෙයි පාර කියන එක ගැට තේරෙනවා සම්පූර්ණයෙන් මේ කරන්නේ වෙන එකක් කියන එක කරන්න ඕනේ එක එකක් කරන්නේ වෙන එකක්. හරි ලොකු ෆයිට් එකක් තියෙනවා උතන හිට. කාලයක් යනකොට ඒ කියන්නේ අපි නිවනට ගහගෙන යනවා කියන්නේ සෝවාන් වුණාට පස්සේ. නිවන කියන්නේ මහ මුහුද නම් ගඟට වැටුණා නම් සැරපහලට ගහගෙන යනවා මුහුද. කවුරු හරි කෙනෙක් ඕනයි අර අර යන්නේ නැහැ හිතත් නිහඬ යන්නේ නැහැ. උඩරිම යන්නේ බව හතයි. හත් වෙනි බයෙන් ඉවරයි. ඒක ගැනත් අපි ඉදිරියේ කියන එතකොට සුගතික අනාගත භවයේ දැඩි දැන් තෙල් රකින්න අනාගාල සීලය දිගටම ප්‍රාණඝාතයෙන් අයින් වෙනවා නම් අදත්තාදානෙන් අයින් වෙලා ඒ විදිහට සීලය විතරක් රැකගෙන හිටියොත් මරණයේ සීලය ඔයගොල්ලොත් පිළිහිට වෙලා ඔයගොල්ලෝ සුගතිගාමි කරනවා. නිවන් දක්වනවා නෙවෙයි. මොකක්ද වෙන්නේ? සුගතිගාමි. ඒකනේ දැන් තියෙන අලුතෙන් එකක් තියෙනව නෙවෙයි. දිව්‍ය ලෝකෙට ගිහිල්ලා එහෙන් බනහලා එහෙන් නිවන් දකින්න එක්කුත් තියෙනව නේද දැන්? එතකොට දැන් මෙහෙන් බැරි වෙන එක එහෙන් පුළුවන් නේද ඔයගොල්ලොත්? මොකද එහෙ මීටත් වඩා වැට තියෙන කාමයන් නේද? ඒ නිසා එහෙම හිතන්න එපා. හැමෝටම මෙහෙම කරන්න ඒ කියන්නේ මම කියන්නේ නෑ ඒ හොඳ ඒක ඒ ධර්මයේ ඉන්න කට්ටිය ඉන්න පුළුවන්. නමුත් පුරුදු කරන්න ඕනේ මෙතනදී. මෙතනදී මේ විපස්සනා වඩන්න පුළුවන්. ඔයගොල්ලෝගේ ප්‍රායෝගික අත්දැකීම් වලින් බලන්න මේක කරන්න පුළුවන්ද? බැයිද මේ වෙලාවේ කරන්න පුළුවන් එක කරනවා මිසක් අනාගතේ ඔයගොල්ලෝ දන්නේ නැහැ. හරියටම දිව්‍ය ලෝකයන්ට මෙහෙමයි කියලා දන්නවා ඔයගොල්ලෝ. දැන් මැරුණට පස්සේ මං හරියටම දිව්‍ය ලෝකයන්ට කියලා. හ්ම් එහෙම බෑනේ. දැන් එහෙම නා අත දිසි දාණය දුන්නා. අපි දන්නවා කෝසල මල්ලිකා. මෙතෙන් එයා අන්තිමට මැරෙන වෙලාවේදී නිරේද කියලා. ඒ වගේ දානයක් එහෙම වල දෙන්න තියෙනවා. ඈ මහා විශාල සංඝ රත්නයේ ලක්ෂ ගාණක් වඩම්මල මේ හැමෝටම අලිය පිටින් නේද ඒ චත්තවලින් දරාගෙන ඉවා කරලා ඒ විදියට මහා මේ පෙරහැරකින් නැති දෙයක් නෑ හැම දෙයක්ම පූජා කර එහෙම කරලා නැන්නේ කවුරුත් එහෙම කරපු කෙනා ඒක තමයි කියන්නේ. එහෙම කරපු කෙනත් ඔයාලට ගියේ නිරේට ගියා. ඉතින් සෝවාන් වුණොත් විතරයි නිරේට යන්නේ නැත්තේ. ඒක තමයි බුදුහාමරන් බුද්ධ වචනේ. ඉතින් ඔයගොල්ලෝ කරන ඔය පින්කම මතක් වුණොත් යන්නේ නැහැ. ඉතින් ඊළඟ සැරේ දැන් මේ සැරේ වෙන මතක් වුණ නැහැ කියන්නේ මතක් වුණා කියන පින්කම. හරි. දැන් ඊළඟ පාරේ ඒකෙත් පින්කම මතක් වෙයි. එහෙම නැහැනේ. ඒ හින්දා පින්කමෙන් දැන් එහෙම කියනවා දැන් අර ඉදිකටු මොකද්ද ගානක් ගානක් වාසේ යනවලු මේ අපි මේ ශක්ති රාජ සම්පත්තිය හම් වෙනවා ඉතින් ඒ ඒක උනත් මහා විශාල පින්කමක් කළා හිතට කාද්ද පෙන්දාන එච්චර ගන් ගියේ. ඉතින් ඔයගොල්ලෝ පින්කම් කරනකොට බලන්න හිත කොච්චර තියෙනවා. ඈ හොද්දක් කැළුනොත් එහෙම මොන තරම් හිත ඉවර වෙනවද කියලා. එතනම හිත ඉවර වෙන්නේ නේද? කොච්චර තරහ වෙනවද? ඔයාලා මේ පින්කම කරන්න යනකොට කවුරු හරි වෙන මොන හරි කරනවා නම් එයා නිකන් පින්කමට හානිදායක වෙන විදිහට කටයුතු කරනවා මේ මිනිහත් එක්ක තරහින් ඉන්න හිත ඇතුලේ. එතකොට අර හිත ඇවිල්ලා අර සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට මෙතන මේ හිත තියාගන්නවා කියන එක ලේසි නෑ. මුගලන් හාමුදුරුවෝ කියනවානේ නේද එක බමුණෙකුට කියනවා මං ඔබගේ අනාගතයේ දාණය වෙනස් කරපුවාම ආහාර ගැනත් වග කියනවා. ඈ අනාගතයේ ඔබ මැරෙන්නේ නැහැ කියන එකටත් වග කියනවා. එයා අහනවා අනාගතේ මට දන් දෙන්න හිතයි හම්බෙයිද කියලා අහනවා. දැන් කල් දුන්නාම ඊට පස්සේ කියනවා ඒක නම් මට වගේ කියන්න බෑ දැන් ඔයගොල්ලන්ට මේ වෙලාවේ දෙන්න හිත තිබුණාට අනාගතේ දෙන්න හිත නැති වෙන්න පුළුවන් ඉතින් ඒක කියන්නේ ඒක තමයියට ඒ නිසා මේ ඉන්දස් මේ සීලය ගැන මතක තියාගන්න සීලබ්බත පරාමාස කියපුවම අනාගත භවය ගැන හිතලා යම් කිසි දෙයක් කරනවා නම් මේ විදිහට ඒකට කියන්නේ සීලබ්බත පරාමාස සෝවාන් වෙච්ච කෙනාට එන්නේ මේක සම්පූර්ණ නැති වෙන ආර්ය අෂ්ටාංග මාර්ගය කියන හික්මීමෙම විතරමයි එයාට නිවන් දකින්න පුළුවන් කියන එක පේන. මොකද එයා සීලයේ මේ වෙලාව සම්මා ආචා සම්මා කම්මන්ත ආජීව යනාදී වශයෙන් ඒක එනවනේ. මේ දස කුසලෙ ඉක්මිලා දැන් ඔයගොල්ලන්ට පුළුවන්ද ඕන බලන්න හොඳට කෑ ගහලා කෑ ගහලා සම්ප්‍රප්තලාව දොඩෝල දොඩෝල දැන් තව අසභ්‍ය වචනක් කියලා ගෙදර එහෙම ඉන්න වෙලාවක එකපාරට ඇවිල්ලා හුස්ම රැල්ල අල්ලන්න බලන්න. ආඩියලා මොකද්ද මතක් වෙන්නේ කියලා බලන්න. එතකොට දැන් චිත්‍රපටියක් කියන බලලා වාඩි වෙනු භාවනා කරනවා. චිත්‍රපටියෙන් බලන්න පුළුවන් අයත් වාඩි වෙනවා. දැන් අනේ එතකොට ඒ නිසා ඒක හරි ප්‍රශ්නයක් එතනදී. ඒ නිසා ඒක තමයි අරගේ සීලයක් නැති වෙනකොට සමාධියක් නැති වෙනවා. සීලය කියන එක ඕනේ. ඒකෙන් තමයි ඒ චුට්ටක් සමාධිගත වෙන්නේ. චුට්ට සිල් තියෙනවා. චෝට්ටක් තියෙනකොට චොට්ටක් සමාධිගත වෙන චොට්ටක් දුවනවා. ඒ නිසා වුන් ඔය විදිහට මේක තියෙනවා. සීලේ නැතුවත් බෑ. සීලේ තුල විතරක් ඉඳලා බෑ. සීලේ පදනම් කරගෙන සමාධිය වඩන්නයි කියන්නේ බුදුහාමුදුරුවෝ. එතකොට සමාධියත් විතරක් බෑ. සමාධිය පදනම් කරගෙන යථාභූත ඥානෙට යන්න. මේක තමයි තියෙන්නේ. එහෙනම් දැන් මෙතන සීලබත පරාමාසය කියන එක තේරෙනවද? මොකක්ද ඒ කියන්නේ මොකක් හරි Taman භාවයක් බලාගෙන මොන හරි කරනවා නම් ඒක ඇවිල්ලා සීලබ්බත පරාමාසය. ඉතින් ආරේෂ්ඨාංග මාර්ගයේ ඉක්මලා ඉන්නකොට තමයි පේනවා මාව ගැලවිලා ගැලවිලා මේ සංසාරයෙන් ගැලවෙනවා ධාතු මනසිකාරය කරන සංසාරයෙන් ගැලවෙනවා පටික්කුල මනසිකාරය කරන එක කොහොමද දෙන්නේ ආරියස්ථාංගික මාර්ගයටම. එහෙනම් ඒකෙන් විතරයි මේක කරන්න පුළුවන් කියන එක යට තේරෙනවා. ඒක තමයි සීලබ්බත පරාමාස කඩනවා කියලා කියන්නේ. විචිකිච්ඡා කියලා කියපුවාම සැකයි. මොනවාත් එක බුදුන් ගැන සත්‍යයක්යි බුදුහාඳුරෝ බුද්ධත්වයට පත් වෙලා ඒ කියන්නේ සර්වඥතා ඥානය ගැන සැක කරනවා. ඇත්තටම අවබෝධ කරලාද මේ ඔක්කොම දැනගෙනද නැත්නම් තමයි හිතන මමත් ඊට වඩා දන්නවා වගේ කියලා. මේ බුදුහාඳුර කියන ඒ තියෙනවා නේද සූත්‍ර දේශනා පරිදිට විදියට අර්ථකථනය කරනවා නේද? ඒ සූත්‍රය කියන බුදුහාඳුර කිව්වත් පිළිගන්න එපා කියලා. එහෙම එකක් නෙවෙයි එතන බුදුහාඳුර කියන්නේ. එදා හිටපු ඒ ශාස්ත්‍රවරු කියන්නේ ඒගොල්ලෝ මේ ගමට ඇවිල්ලා එක එක ඒවා කියන්න පටන් ගත්තා. ඒ හින්දා ඒවා භාග්‍යතුන් වහන්සේ ඒවා මේ හරියට විමුසලා මිසක් පිළිගන්න එපා කියලා. තමන්ගේක පිළිගන්න එපා කියලා නෙවෙයි කියන්නේ. පිටකය කියලා කිව්වහම එතන ත්‍රිපිටකය කියන එක නෙවෙයි පෙන්නන්නේ. අරගොල්ලොන්ගේ තිබුණු ඒ පොත්පත් ආශ්‍රිත දේවල් ත්‍රිපිටකයේ තියෙන එක දැන් අපි පිළිගන්නේ නැත්නම් අලුත් පිටකයක් මොකද කරන්නේ? ලියන්න ඕන. ඔයාලා දන්නවා නම් ලියන්න මට නම් බැහැ. කවුරු හරි පුළුවන් නම් අලුත් ත්‍රිපිටකයක් ලියලා දාලා ඉතින් දෙනවා. මෙහෙම තමයි මේක තමයි හරියට කියලා. ඉතින් කෙලස් නැති වෙන විදිහට හැබැයි printing mistake තියෙනවා වගේ. අකුරු ඒවා නැති වෙච්ච කෑලි තියෙනවා. එහෙම එහෙම පොඩි පොඩි දේවල් තියෙනවා නම බුදු වචනේ ඉතින් ඒක තියෙනවා ත්‍රිපිටකේ. හොඳයි. එහෙනම් බුදුන් ගැන, ධර්මය ගැන, සංඝයා ගැන ඊළඟට ශික්ෂාපද ගැන. ඊළඟට පෙර සතර සිටීම, මතු සතර ඉපදීම. නේද? දැන් කියනනේ පෙර හිටිය කියන එකක් පිළිගන්නේ සමහර අය නේද? එහෙම නැත්නම් අනාගතේ ඉපදිනවද කියලා පිළිගන්න. ඊළඟට පටිච්ච සමුප්පාදය පිළිබඳව තියෙන සැකය. මේ ඔක්කොම නැති දෙය ඇත්තට මේ ගැඹුරෙන් ගත්තාම මේ ඔක්කොම නැතිලා යනවා. මොකද ආර්ය ශ්‍රාන්ත මාර්ගය ගැන හරි අවබෝධය එනකොටම ආර්ය ශ්‍රාන්ත මාර්ගය නිවන් දකින්නේ. එහෙනම් ආර්ය ශ්‍රාන්ත මාර්ගය ගැන අවබෝධය එනකොටම මේ සියලුම විචිකිච්ඡා නැති වෙනවා. මොකද ධර්මයේ තුලින් බුදුන් දකිනවා. එතකොට අය මේකේ අය ගන්න දෙයක් නැහැ අපි කෙනෙක් අය මේකේ මේ සැක කරන්න දෙයක් නැහැ. මේ සැකේ නැතිලා නැති කිච්චා නැති. එතකොට සම්පූර්ණ විචිකිච්ඡා සැකයක් නැහැ. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන්ම නිවන් දකින්න කියලා දන්නා ඉච්චර. දැන් ඔයගොල්ලෝ නිකන් හිතන්න ඔයගොල්ලෝ දැන් කිසි විදියකට සෝවන්නා කියලා මේ භාවනා පද්ධතිය. ඒ කරගෙන ආපු වැඩ පිළිවෙලක් තියෙනවා. ඒතර එහෙම ගිහිල්ලා අවසානයේ ඔයගොල්ලෝ තේරෙන මේ ඥාන ටික මේ විදිහට වැඩුණේ මේ මොන ටික මේ විදිහට කරපු හින්දා ඒ ටික වැඩිලා තමයි මග්ග ඥාන ඵල ඥාන ලැබුණේ. එහෙනම් මේ විදිහට හික්මිලාමයි මොනවා වුනේ? මග්ගඵල ලැබුවේ. සැකයක් තියනවද වෙන ක්‍රමයක්? නෑ, සැකුත් නෑ. ඒකම තමයි. තමන් දන්නවා දැන් වැඩේ මේකම කියලා. සැකයක් නැත්නම් ඒක අනිත් අයට කියලා දෙන්නත් පුළුවන් මේකම තමයි කියන එක. අයි විශ්වාසය තමයි ඒක. හරියට කරගත්තට පස්සේ. ඒක මොකද ප්‍රත්‍යක්ෂ ඥානය කියලා එකක් පහළ වෙනවා සෝවාන් කියන ඕන මාර්ගඵලලාභියෙකුට තමන් ඉන්නේ කොතනද කියලා තමන්ට තේරෙන කාලයක් යනකොට ඉතින් ඒකට ගුරුවරකම් එක්ක ගුරු උපදේශයන් එක්ක තව ටිකක් ඉතින් <clears throat> තේරුම් ගන්න පුළුවන්කම තියෙයි කාලයක් එක්ක එකපාරටම ලේබල් ගන්න එපා දැන් මං සෝවාන් මං සකදාගාමි කියන ලේබල් ගන්න නැතුව ඉස්සල්ලාම කරන් තේන් දැන් ආවම කට්ටියක් කියනවා නෑ මම සෝවාන් ආපු ගමන් කියන්නේ මෙහෙමයි මට වුණා මං උඩ ගිහලා වහලේ ගිහලා වැදිලා ගමන් බිම වැටෙන්නේ කියලා කියන කට්ටිය ගාවට ඇවි. එතකොට අරයත් බලනවා අයත් එක පියාගෙන මාත්තුට ගිහින් මේ වැටේද කියලා. ඉතින් එතකොට අර ඥාන ගැන උත්තරයල්ල ගැන මොකක්වත් නැහැ අනුන්ගේ ඒවා අහගත්තා. තේරෙනවනේ කියන දේ නෙවෙයි කරලා තියෙන අපරාධය. ඒ නිසා කියන දේ කරන්න අනිත්‍යයට ඒවා අහන්න එපා. ඒ කියන්නේ Taman හරියට කරගත්තේ නැත්නම් මේ කියන දේ අපි කියන දෙයක් තියෙනවා. ඒ නේද ගුරුවරයෙක් කියන දේ අහන්න ඕනේ ඉස්සෙල්ලා. ගැටලුවක් තියෙනවා නම් ඒකයි මම කියේ අර මේක තියෙන වෙලාවවල ඇවිල්ලා අහන්න කියලා කියන්නේ නේද උදේ නේද දෙතේ බොන වෙලාවේ ඊට පස්සේ ඇන්දෑවේ හරි ඒ මොනාරි ගැටලු තියෙන තැන අතට මම ඒගොල්ලෝ ඇවිල්ලා අහන්නකෝ දැන් හම්බුනේ මම සෝවාන්ද කියලා මම කියන්නේ අතට ඒක හොයාගන්න Tamanට අවශ්‍ය වෙන ධර්මයේ දෙන එච්චර. ඒතර කවුරු හොයාගන්න ඕනේ? තමයි. හැබැයි මාර්ගඵලලාභී ඉන්න. මෙතනත් ඉන්න මාර්ගඵලලාභී. ඒ නිසා ඒක මේ නැහැ කියන්නේ ඒ කියන්නේ එහෙම විශ්වාසයෙන් ඒ ශ්‍රද්ධාව තියාගන්න. එතකොට එහෙම වෙනවා. එතකොට ඔයගොල්ලෝ <clears throat> දැන් කවුරු හරි මෙයා මාර්ගඵලලාභියෙක් කියලා අපි පෙන්වොත් එහෙම ඔයගොල්ලෝ මොකද කරන්නේ? එයාගේ තියෙන වැරදි හොයනවා. ආ මෙතන මෙහෙම එකක් තියෙනවා නේනවා. එයා මාර්ගඵලලාභී වෙන්නේ කොහොමද කියලා අයිද? ඒව වැඩක් නැහැ. එහෙම කරන්න එපා. මොකද රහත් වෙනකන් අපේ පොඩි මොනවා හරි අඩුපාඩුවක් පේන්න පුළුවන් බාහිරින්. ඇතුලේ අවබෝධය තියෙනවා. ඒක වෙනසක්. එතකොට මේ තුන කැඩිලා යනවා සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනාට. ඊළඟට දෙන්නේ මොකද්ද? කාමරාග පටිඝ. කාමරාග කියලා කියන්නේ දැන් අර පංචකාමයන්ට කියනවනේ දැන් ඇහැ කන නාසය දිවකය මන කියලා ආයතන හයෙන් පහක් මනෙන් තමයි අර පහ අරගෙන ආය නැවත හිතන්නේ. එතකොට මෙන්න මේ අරමුණුත් එක්ක ඇලෙන ස්වභාවය තියෙනවා. දැන් සෝවන් වුණා කියලා එහෙම ඇලෙන එක අඩු වෙන්නේ නැහැ කියන එක තියෙනවා. ඒක ටික ටික අඩු වෙයි නමුත් එයාට ඒක තියෙනවා. එතකොට පටික කියන එක තරහ යන එකත් එයාට තියෙනවා. එතකොට ගෙදර ගියාම එහෙම ඔයගොල්ලෝ තරහෙන් ගියපුවාම භාවනාත් කරනවාද කියලා අහුවම තවත් තරහ යනවා. එහෙම ආනේ භාවනාවට ගිහිල්ලා නේද ආවේ කියපුවාම මොකද වෙන්නේ කොස්යෙන් ගහන්න හිතෙනවා. එතකොට ඇයි අර තමන්ගේ තියෙන අර ගුණයෙන් තමයි ගහන්න යන්නේ. ඒක එහෙම තමයි ඇති. ඒ වගේ. ඒ අපිත් ඒ මුල් කාලේ භාවනා කරගෙන එහෙම ඉන්න කාලේ ඉතින් අපේ යාළුවොත් එහෙම අපේ මොකක්ද දුර්ගුණයක් හොයනවා. හොයලා ඉවරලා මොකද කරන්නේ? ඔව් අතන එළුණා වෙන්නේ. හොඳයි. එතකොට කාමරාග කියලා කියන්නේ මොනවාද? කාමරාග කියලා කියන්නේ මේ පංච කාමයන් තියෙන ඇලෙන ස්වභාවය. පටිඝ කියන්නේ ගැටෙන ස්වභාවය. එතකොට මේ ඇලෙන ගැටෙන ස්වභාවය කියන මේ දෙකම එනම් ප්‍රශ්නයක් කියනවා නේද එහෙනම්? ඇලෙනවා ගැටෙනවා කියන මේ දෙක. එතකොට කාමරාගයි පටිගයි. ඊළඟට ඒ දෙක භාගයක් විතර නැතිලා යනවා මතක තියාගන්න සකදා ගන්න. සම්පූර්ණ තියෙන්නේ කොච්චරද නැතෙන්නේ භාගයක් විතර. එතකොට සම්පූර්ණයෙන් මේක නැතිලා යන්නේ අනාගාමී. ඒක අනාගාමී ඵලයට යනකම්ම මේක තියෙනවා. අනාගාමී වුණාම තමයි කාමරාග පටිග නැත්තේ. ඒ කියන්නේ අනාගාමී කෙනෙකුට තරහ යන්න ඉඩක් නැහැ. තරහ නැතුව බයින්න පුළුවන් හැබැයි. <laughs> එහෙම පුළුවන්. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් තරහක් ගන්න නැතුව දැන් බුදුහාමුදුරුවෝ බැලපු තැන තියෙනවා නේද? මෝඩයා කියලා එහෙම බැලලා තියෙන මෝග පුරුෂය යන ආදී වශයෙන් බැලලා තියෙනවා. එහෙම බයින්න පුළුවන් ඒ උනත් තරහක් ගන්නේ නැහැ. ඒ විදිහට මෙතන අනාගාමී කෙනෙක්ගේ කාම රාගයක් කියන එකක් එහෙම ආහාරය පිළිබඳ තණ්හාවක් එහෙම නැහැ. ආහාරය ආරක් කන්න ඕනේ මේක කන්න ඕනේ කියලා නෑ. එහෙම අර ඔය හොයා කන කතාවක් ඒක ඔක්කොම මොකද නැතිලා. ඒව නැතිලා යනවා ඒ කාමරාග පිටික සම්පූර්ණ නැති වෙනවා. එතකන් ඒක තියෙනවා. අර විදිහට කන්න ඕනේ මේ විදිහට කන්න ඕනේ. මොකද කාම ලෝකයට එන්නේ මේ ආහාරයත් එක්කනේ. ඉතින් එහෙනම් ආහාරය සම්පූර්ණ අවබෝධ කරගත්තාම ඉතින් මේ කමලිකාර ආහාරය සම්පූර්ණ අවබෝධ කරගත්තා කියලා කියන්නේ මේක අවබෝධ කරගත්තා ඒ හින්දා මේක අය ගන්නෑ මම කියන. ඒ හින්දා තමයි යන්නේ කොහටද? සුද්ධාවාස බ්‍රහ්මලෝකයට. ඉතින් අනාගාමී චිකේ. ඊළඟට දෙන්නේ ඊළඟට දෙන උද්දම් භාගයේ සංයෝජන. මොනවාද? උද්දම් භාගය කියන්නේ ඉහළට යන්නේ. ඒ කියන්නේ ඉහළ දැන් මේ තියනවා නම් මේ ටිකේ යන්නේ ඉහළ කියන්නේ අර සුද්ධාවාස බ්‍රහ්ම ලෝක වලට යන. ඈ අනාගාමී වෙච්ච කෙනා. ඉතින් ඒ හින්දා තමයි මේකට උද්දම් භාගය කියලා කියන්නේ. ඒක තියෙන මොනවාද? රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිච්ඡා කියලා තියෙනවා. රූප රාග, මාන, උද්දච්ච, අවිච්ඡා. එතකොට මේ රූප රාග ගත්තාම මේ රූපාවචර බ්‍රහ්ම ලෝක අපේ ධානය හතරක් කරනවා. ඒ ධාන හතරට ඇලෙන එක එනවා. ඉතින් පහු කාලේන හුඟක් අයට ඔය ධාන වල තියෙන මේ සමාධිය වලට එහෙම තමයි ඇලෙන්නේ. හරි? ඉතින් ඒ නිසා ඒ රූප රාග වලට තියෙන ඊළඟ අරූප රාග කියලා එන්නේ අර නේම සංඥා, ආසඤ්ඤායතනෙ වගේ මේ දේවල් වලට ඒ ආකාස අනඤ්ඤායතනෙ වගේ අරූප වචන මේ භ්‍රම ලෝක වලට යන ඒ තියෙන ධාන වලට ඇලෙනවා නම් එයාට තියෙන අරූප රාග. එතන මානෙ කියලා කියන්නේ මයින. මම කියලා මයින. ඒකේ මාන ගොඩක් තියෙන හීනමාන නේද? උදා තමන්ට වඩා උසස් කියලා හිතනවා. තමන් අනිත් අයට වඩා උසස් කියලා පහත් කියලා හිතනවා. සමානයි කියලා හිතනවා. කොහොමවත් මම කියලා එකක් තියනවා නම් එතන මානෙ තියෙනදි මම රහත් වෙනකොට තමයි එකක් කැඩෙන්නේ අන්තිමේ. අන්තිමේට තමයි උද්දච්චය කියන එක. බලන්න උද්දච්චය කියන්නේ දුවනවා හිත. දැන් අර අත්ෙන් අත්තට නිකන් පයින්නා වගේ අපේ එකක් තියෙනවනේ හිත. තේරෙන්නේ නේද? එකක ඉන්නේ අයෙක් එකට පයින්නවා අයෙක් එකට පයින්නවා ඒක නවත්තන්න එහෙම හරිය අමාරුයි. අපි නවත්තන්නේ මොනවා වගේ අරුණක්ද කියලාද? හුස්ම රැල්ල හරි වෙන මොකක් හරි ඉතක්කයක් දුන්නා නම් අර පයින් එක නවතී. නමුත් සාමාන්‍ය ජීවිතේ නිකන් ඉන්නකොට උනත් ඔක පයින්නවා. ඉතින් මේ පැන පැන පැන පැන පැන පැන කවදා හරි දවසක නවතිනා නම් නවතින්නේ මොනවා වුණාද? තහත් වුණාට පස්සේ තමයි මේ හිත තව එකක් හොඳයි දැන් ඔය හිත වෙන එකට පයින්නේ තව එකක් හොඳයි කියලා හිතනවා. එහෙනම් දැන් අපි රූපයක් දැක්ක කියන්නේ එහෙනම් දැන් මෙතන රූපයක් දකින්නවා කක්කයි. ඒ රූපය දැකලා තව එකක් බලන්නේ. මේකට වඩා අරක හොඳයි කියලා. ඒක ඉන්නවද? ඒක ඉන්නෙත් නෑ. ඒක මොකද කරන්නේ? ආයෙ එකට පයි. ඒක ඉන්නෙත් නෑ. ඕකනේ යන්නේ. එකකවත් ඉන්නේ නෑ. එකකවත් ඉන්නේ නැතේ හින්දා ඕක හොඳට කල් බලපුවාම ඊට පස්සේ හිත දන්නවා පයින් ඕනේ නෑ කියලා අවසානයේ අරහත් වුණාම තමයි පයින්නෙම නැහැ. එතකම් පයින් ආරකට වඩා මේක හොඳයි මේකට වඩා අරක හොඳයි කියලා රූප ශබ්ද ගන්ධ වලට පැන පැන පැන පැන හොයන. බෙල්ලේම අරන්නේ. ඒක තමයි මම බලනවා. ඒක හොඳ ඇති අරක හොඳ ඇති කිය කිය බෙල්ල කැඩෙනකම් බෙල්ල මේක මං කියලා දෙන යකඩෙන් ඇදුවා නම් එන්න කැඩෙනවා කියන්නේ. දැන් අර යකඩ කැලිය ඔයගොල්ලෝ ඔහොම ඔහොම කරපුවාම මොකද වෙන්නේ? <laughs> බෙල්ල කැඩිලා ඒ වගේ කැඩිලා යනවා. නේද? මෙතන එහෙනම් බෙල්ල වේම කැඩෙන්නේ නැති හින්දා හොඳයි නැත්තම් කැඩෙනවා. හ්ම් මේ නේද කැඩිලා තියෙ ඒගොල්ලෝ නේ බලන්න බැරිල්ල. එතකොට එහෙනම් පැහැදිලිව පේනවා මේ පින්නතුන්ට මෙතන එහෙනම් උද්දච්චය කියන එක හිත දුවනවා කියන එක ඒ අරමුණු වල තියෙන රසය මීට වඩා අර අරමුණු හොඳයි කියන එක. දැන් හොඳ එකකට ගියා වුණත් හොඳ එකේ ඉඳලා බෑ. පය එකකට පයින්. පය එකකට පයින්. ඉතින් ආන්න ඔය විදිහට අවසානයේ තමයි අවිද්‍යාව තියෙන්නේ. මොකද අවිද්‍යාව. අවිද්‍යාවේ නම් තියෙන අවසානයේ ඒ අවිද්‍යාව කියන එක මතක තියාගන්න චතුරාර්ය සත්‍ය සම්පූර්ණයෙන් අවබෝධ වුණාම තමයි අවිද්‍යාව නැති වෙන්නේ. අවිද්‍යාව කියන්නේ. දැන් ඔය අවිද්‍යාව කියන එක අ නේද මෝහය කියන කාරණාවනේ මෝහය සම්පූර්ණ නැති වෙන්නේ එතකොට අපි එහෙනම් දැන් පැහැදිලිව පේනවා මෙන්න මේ සංයෝජන 10 තමයි ප්‍රහාණය කරන්න ඕනේ. ප්‍රහාණය කරනකොට උද්දම් භාගය, ඕරම් භාගය කියලා මේක පහ පහ වෙන් කරනවා. ඕරම් භාගය සංයෝජන පහම අනාගාමී වෙනකොට ඉවරයි. සකදාගාමී වෙනකොට වෙන්නේ අර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලාබුත පරාමාස තුන සම්පූර්ණයෙන් කැඩිලා අර අනිත් දෙක කාමරාග පිටික තුනී වීමක් වෙනවා. අනාගාමී වුණාම කාමරාග පිටික සම්පූර්ණයෙන් නැති වෙලා ගිහින් අවසානයේදී නේද? ඒ ඔක්කොම පහම කැඩලා යනවා සෝවන් කෙනා තුනයි කඩන. එහෙනම් දැන් අපිට තියෙනවා අනාගාමී උනත්තා කීයක් තියෙනවා? පහක් තියෙනවා හොඳට තියාගන්න. දැන් එහෙනම් සෝහ අඳුනාන සංසාරයේ නේද? ඒ බැඳීම් වලින් තුනයි කැඩලා තියෙන්නේ. සකදාගාමී උනත් පහෙන් මේ පහම කැඩලත් නැහැ. එතකොට තව මතක තියාගන්න අනාගාමී උනත් තව පහක් කඩන්න තියෙනවා ඒ හින්දා මහන්සියෙන්ද අනාගාමී ඒකයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ ඔය සාරිපුත්ත මහරහතන් වහන්සේට <clears throat> දේශනා කරන සූත්‍ර දේශනාවක් ඒ සූත්‍ර දේශනාව තමයි සෝපදසේ සූත්‍රය කියලා. ඒ සෝපදසේ සූත්‍රයේදී බුදු පියාණන් දේශනා කරනවා මේ සෝවාන් ඵලය ලබනවා කියන එක මහා ජයග්‍රහණයක් කියන. සරදාගාමීක ඊටත් වඩා ජයග්‍රහණයක්. කනාගාමී අරහත් වෙනවා කියන ජයග්‍රහණයක් කියලාම ජයග්‍රහණයක් සංසාරේ සම්පූර්ණ යන කතාව. ඒ කියන්නේ විරේත ආදී තැන්ට යනක සම්පූර්ණාත්ම. ඒ තරම් ජයග්‍රහණයක්. හැබැයි භාගතුන් වහන්සේ ඒක දේශනා කරේ නැහැ කියලා කියනවා කලින් ඒකට හේතුව තමයි එච්චර උතුම් කියන එක දේශනා කරේ නැත්තේ කට්ටිය ප්‍රමාද වෙන හින්දා. ඒ කට්ටිය ප්‍රමාද වෙනවා. එතකොට මේ ප්‍රමාද වෙන්නේ මේ විදිහට ඇති දැන් මම හරි නේද දැන් ඇති කියලා දැන් හතර පායෙන් සාමාන්‍ය හිත කැමති වෙන කාම කාම ලෝකයේම ඉන්නනේ. ඒ නිසා සෝවාන් වුණාට පස්සේ ඉතින් හොඳ ජීවිතයක ඉන්නවා කියලා තැනක ඉතින් ඉන්න කැමැත්තක් එන්න ඇති කරගන්න. ඉතින් එහෙම බෑ. සතර පායට අනේක විතරයි නවතින්නේ. ඉතින් ආත්ම භාව ගානකට තව ඉස්සරහට යනවා. ඉතින් ඒක දැනගන්න. දැන් එතකොට අපි ඒක කිව්ව මාර්ගඵල කීයක් වෙනවද හතරක් මොකද හතර සෝවාන් සකදාගාමි අනාගාමි අරය එතන සෝතාපන්න පුද්ගලයාගේ තියෙන ලක්ෂණ කීපයක් එයා ආර්යෂ්ටාංග මාර්ගයේ නැමැති ආර්යෂ්ටාංග මාර්ගයේ නැමැති නිවන කරා ගමන් කරන තඩපාරට ආහුවිලා තියෙනවා. ඒක තමයි සෝතේට ආපත්‍ය වෙනවා කියලා කියන්නේ. සෝතාපට්ටි කියන එකේ තේරුම තමයි සෝත. සෝතේට ආපත්‍ය කියන්නේ එනවා පැමිණෙනවා. සෝත කියන්නේ ආර්යෂ්ටාංග මාර්ගය. ආපත්‍ය කියලා කියන්නේ එනවා, පැමුණා. එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉස්සල්ලාම එන්නේ සෝවාන් වුණාට පස්සේ. එතකොට ඔයගොල්ලෝ අහන්න පුළුවන් සෝවාන් වෙන්න කලින් අපි ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන්නේ නැද්ද කියලා. වඩනවා. වැඩුවට හරියට ගමන් කරන්නේ සෝවාන් වුණාට පස්සේ. ඊට කලින් සෝවාන් වෙන්න කලින් මතක තියාගන්න එයා ඒක වැඩුවට ඵලයටපත් වුණාම තමයි හරියටම ආර්ය අෂ්ටාංග මාර්ගයට එන්නේ ප්‍රවේශය එන්නේ. ඒ තමයි අර ලයිසන් නම් වෙන ආර්ය ශ්‍රාවක මාර්ගය. එතකම වාහනේ එළවම එළවෙවට ලයිසන් නැහැ. ලයිසන් එක හම්බෙන්නේ සෝවාන් ඵලයටපත් වුණාට පස්සේ. ඊළඟට දැන් මෙයාට මේ ත්‍රිලක්ෂණය කියන එක සෝවාන් පොච්චලයේ ත්‍රිලක්ෂණය කියන එක නිතරම විද්‍යමාන වෙනවා. විද්‍යමාන වෙනවා කියලා කියන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණය විද්‍යමාන වෙනවා. හැබැයි ප්‍රමාදත් වෙනවා. හැබැයි අරක විද්‍යමාන වෙනවා. සාමාන්‍ය කෙනෙකුට එහෙම පේන්නේ නැහැ. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අනිත් අය දන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. ඔයගොල්ලෝගේ ජීවිතේ ඉස්සර බලන්න අනිත්‍ය කියලා එහෙම තේරෙනවද කියලා. මේ ධර්මයක් අහපු කෙනාට ටිකක් තේරෙනවා සෝවාන් වුණාම ඒක හොඳටම තේරෙනවා. ඊළඟ මේ නිරේ තිරිසන් ලෝකයේ, പ്രേත ලෝකයේ, අසුර ලෝකයේ කියන මේ හතරට අය කවදාවත් යන්නේම නැහැ. සම්පූර්ණ ඉවරයි. අය කවදාවත් යන්නේම නැහැ. ඉතින් සතර පායට යන්නේ. එතකොට එයා උප්පත්තිය ලැබනවා නම් නැවත සෝවාන් වෙච්ච කෙනෙක් උප්පත්තිය ලැබෙයි මනුෂ්‍ය ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ ඔය තුනේ. තමයි සෝවාන් වෙච්ච කෙනෙක් අය උප්පත්තිය ලබන්නේ. එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඔක්කොම මොකද කරලා තියෙන්නේ? ඔව්. ප්‍රහාණය කළා තියෙනවා. ඔක රතන සූත්‍රයේදී නමයි. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුන වෙන මේවා වෙනවා කියලා ඊළඟට චතු අපායට විපමුක්තෝ කියන්නේ හතර අපායට යන්නේ නැහැ. ඊළඟට තියෙනවා ආනන්තරීය පාප කර්ම කරන්නේ. ආනන්තරීය. ඒ කියන්නේ එයා සෝවන් වුණා නම් කවදාවත් අම්ම මරන්නේ නැහැ. තාත්ත මරන්නේත් නැහැ. රහතුන් මරන්නේත් නැහැ. වන්ද රහතුන් මරන්නේ නැහැ. ඊළඟට බුදුන්ගේ ලේ සලවන්නේ. බුදුහාමුදුරුව බුදු කෙනෙක්ව මෙහෙම අපවත් කරන්න බෑ කාටවත්. බුදුහාමුදුරුවගේ ලේ එළියට ගන්නවත් බෑ අවසරයක් නැත්තම්. ලේ හොලවන්න පුළුවන්. ඉතින් අර ගල පෙරලා ලේ හෙලුණා. එතන ලේ එළියට ආවෙත් නැහැ. හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ලේ එළියට ගන්න පුළුවන්න්නේ ජීවක වෙද මහත්තයා විතරයි. ඒ කුණු ලේ ටික මොකද කරේ? අයින් කරා. අයින් කරලා බෙහෙත් කරා. එහෙනම් ඒ බෙහෙත් කරේ අවසර අරගෙන. එහෙම නැතුව එහෙම එළියට ගන්න බෑලේ. අපේ ලේ මොකද කරන්නේ? ඕන කෙනෙකුට ගන්න පුළුවන්. ඒ කියන්නේ රහතන් වහන්සේලා මැරීම තමයි මොකද්ද? ආනන්තරේ ප්‍රකට. අම්මා මරනවා වගේ මේ තාත්තා මරනවා රහතුන් මරනවා. නේද? එතකොට ඊළඟට තියෙන්නේ මේ බුදුන්ගේ ලේසලවීම භයානකම එක තමයි සංඝ ભેදය කියන්නේ. එතකොට මේ සංඝ ભેදය කියලා කියන්නේ මොකද්ද කියන කාරණාවත් අපි තේරුම් ගන්න ඕන. මොකද්ද මේ සංඝ ભેදය කියලා කියන්නේ? සංඝ ભેදය කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. සංඝ ભેදයේදී සිද්ධ වෙන්නේ පින්න තුනේ ආම්ද්‍රෝ ආම්ද්‍රෝ කොටෝන එක නෙවෙයි. තේරෙන නේද? ඒක අර කීලං කේලං කිය කියන ඒකත් මහා කර්මයක් ඈ. මේ මේවට ළඟට මෙන කර්මයක් තමයි ඒ විදිහට සංඝයා සංඝයා ભેද කරන එක. නමුත් මේ සංඝ ભેදය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කියලා වෙන එකක් කියනවා කෙනෙක්. මොන දැන් තේරෙනව නේද? මේ ධර්මයේ කියලා වෙන එකක් කියන. බුදුහාඳුර කියපු නැති එකක් කියන. ඒවට පස්සේ අර දැන් මේ වර්තමානය ගැන හිතන්න එපා. අතීතේ හිතන්නේ. වර්තමානයේ ඒක වෙන්නේ නැහැ. වෙන්නේ නැති නිසා මේ කියන අතීතේ ඒතකොට මොකද කරන්නේ අර මහා තෙරුන් වහන්සේලා රහතන් වහන්සේලා එතෙන් එනවා ඒ ඒ කියන දේශනා කරන භික්ෂුව ගාවට ඇවිල්ලා කියනවා ආයෂ්මතුන් මේක කරන්න එපා මේක වැරදි මේක කරන්න එපා ඒ හින්දා මේක වැරදි කරන්න එපා කියලා පළවෙනි සැරේ කියන චතුරාර්ය සත්‍ය කියලා වෙන එකක් කියනකොට වැරදි ධර්මයක් කියලා. ඊට පස්සේ එයා ඒත් මොකද කරන්නේ? ඒ අහන්නේ කරගෙන යනවා. ඊට පස්සේ ආයෙ පාරක් ඇවිල්ලා කියනවා. කරන්න එපා. ඒත් කරනවා. තුන්වෙනි සැරේත් ඇවිල්ලා කියනවා කරන්න එපා කියලා. අන්න ඒ තුන්වෙනි සැරේත් එපා කියලා කරනකොටම මොකද වෙන්නේ? අන්න සංගපේද. දැන් බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ කියලා ධර්මයක් වැරදි ධර්මයක් මොකද කරේ? දේවදත්ත හාමුදුරුවෝ දේශනා කරා. ඒකයි. මේ ශික්ෂාපද මේ මේ වගේ මේ ප්‍රශ්නයක් නැහැ කියලා එහෙම දේශනා කරන්නේ බුදුහාමුදුරුවෝ කියපු නැති ඒ වගේ ඒ වර්තමානයේ නම් කී දෙනෙකුට මේ ප්‍රශ්න තියෙනවද කියලා හිතන්න. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි මට හරියටම කියන්න බෑ ඒක අනත්තරේ වෙනවද කියන එක මොකද අර මහා තෙරවරු ඇවිල්ලා අපර ගන්නවා. ඒක විනය කර්මයක් විදිහට කියන්න ඕන කියලා තමයි බැරි වුණා. තමයි අතාරින් එතකොට තමයි සංඝ වේදේ වෙන්නේ. ආනන්තරේ පාප කර්ම. මේක එදා වුණා. කාටද උනේ? ඒක දෙව්දත් ආමරන්ට උනා. ඒකට තමයි දැන් විපාක කිව්වේ. ඒ කියන්නේ අපි නිරේට ගියා වුණත් අපිට ඉස්සල්ලාම විපාක දෙන කර්ම පිළිවෙලක් තියෙනවා. දැන් බුදුන්ගේ ලේස දොප්පු කර්මය නෙවෙයි දැන් විපාක දෙන්නේ උන්වහන්සේට. ඉස්සල්ලාම විපාක දෙන්නේ සංඝ බේද. ඊළඟට තමයි බුදුන්ගේ ලේසන වීම කියන එක. ඊළඟට අපි කරොත් එහෙම රහතුන් මැරීම කියන එක. අපි පහම කරලා තිබ්බා කියන්නේ රහතුන් මැරීම. ඊළඟට තමයි මව මැරීම. මොකද අම්මට අම්මා මැරෙනවා කියන එක තාත්තා මරණට වඩා පාපේ වැඩි කියලා. ඇයි අම්මා තමයි වැඩිපුරම කැපකිරීම කරන්නේ දරුවෙක් වෙන. එහෙනම් අම්මා මැරීම පාපේ වැඩි. ඊළඟට තමයි පියා මැරීම. එතකොට මේ ඔක්කොම ආනන්තරයේ පාප කර්ම ඔක්කොක්වත් කරන්නේ. එතකොට ඊළඟට තව දෙයක් තමයි ඔයගොල්ලෝ නොදැනුවත්ව මෙන්න මෙහෙම පාපයක් වෙන්න පුළුවන් ඒක කරන්න එපා. දැන් ඔයගොල්ලෝ මේ ඔයාලගේ අම්මලා තාත්තලා එහෙම අන්තිමට අර බට ගහනවා. වලටත් ගහනවා. හරිද? එහෙම ගහනවා අන්තිමට ඒ වගේ තමයි ජීවත් වෙන්නේ. දොස්තර මහත්තයා අහනවා දැන් බෑ කරන්න මුකුත්. දැන් ගලවන්නද? ඔයාලගේ අවසරය තියනවා නම් ගලවන්න. ඒතකොට දන්නවා අනිවාර්යයෙන්ම මැරෙන. ඊට පස්සේ ඔයාලා කියන්නේ කාට ඕනම් ගලව ගන්න මම ගලවන්න දෙන්නේ. මොකද ඒක අවසරය දෙන්න එපා කවදා. එතකොට එතන ඒ ප්‍රාණඝාත අකුසලයට අපි මොකද වෙන්නේ? ආවුල් වෙනවා. ඒක හරි බයක්. එතනින් තමයි අපි නොදැනුවත් වෙනවනම් වෙන්න තියෙන්නේ. ඒක නිසා ඒක කියන්න එපා. ඉතින් එතනදී ඒගොල්ලෝ කැමති නම් ගලවන්න කියලා. එච්චරයි. ඒක ඒගොල්ලෝ දැන මම නම් කැමති නෑ කියලා කියනවා. දැන් ඔපරේෂන් එකක් කරනකොට ඔයගොල්ලෝගේ අසං ගන්න එක ඒක වෙනම කතාවක්. ඒක ඉතින් ඔයගොල්ලෝ මරන්න කරන්නේ නෑනේ. හොඳ වෙන්න මෙතන කරන්නේ. නමුත් අරක අනිවාර්යෙන් දන්නවා ඒක ගලවපු ගම මරණය වෙන්නේ තමන්ගේ තීරණයත් එක්ක නම් එතන අකුසල කර්මයක් ප්‍රාණඝාතයට සිද්ධ වෙනවා. ඒ නිසායි චේතනාවත් එක්ක තියෙන්නේ. සමහර කටින වේදනාව දැන් බටේ දඩවගෙන වේදනාව වැඩි හින්දා ඉන්ජෙක්ෂන් ගාලා මරනවා. ප්‍රයත්න කරන්න එපා. මොහොතක් හරි තාම මේක ඉන්න දෙන්න ඕනේ මනුස්සයාට. එහෙම මරන්න ඕනේ නැහැ. ඉතින් ඒ නිසා මේක ලොකු පාප කර්මයක්. අම්මලා තාත්තලා මර කට්ටිය ඉන්න අතට කාලා දැන් යනවා. ආනන්තරේ පාප කර්ම. ඒ නිසා ඒක තේරෙනවා. ඊළඟ පංචානන්තරේ පාප කරන ඊළඟ නියත මිත්‍යා දෘෂ්ටිකයක් වෙන්නේ. මොකද නියත මිත්‍යා දෘෂ්ටිකයක් කියලා කියන්නේ අර ඉන්න නේද මේ ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය කියන එක මෙහෙම තියෙනවා. ඒ කියන්නේ සමහරවල්ට අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා තියෙනවා. නමුත් එයාට සමහරවල් ප්‍රමාද වීම නිසා යම් මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. තෝරන චිකනට. හැබැයි අර නිත්‍ය නියත මිත්‍යා දෘෂ්ටියක් නැහැ. නේද? තේරෙන්නේ සම්මා දිට්ඨි මිත්‍යා දිට්ඨි කියලා පෙන්නනවානේ. එතකොට ඒ වගේ නියත මිත්‍යා දෘෂ්ටියක් කවදාවත් මෙයාට ඇති වෙන්නේ නැහැ මේ වගේ කෙනෙකුට. ඊළඟට තමන්ගේ යම්කිසි වරද්දක් වුණා නම් සීලේ අනුපාඩුවක් වුණා නම් ඒක හංගන්නේ තමන් කවදා. වහන්නේ. අන්න එතන තමයි වටිනාම දේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් සාමාන්‍ය වැරද්දක් කරන කෙනෙක් මොකද කරන්නේ? වහනවනේ. ඒ කියන්නේ ඒක වහනවා. ඒක මෙතන වහන්න යන්නේ. වැරද්ද වැරද්ද වශයෙන් පිළිගන්න. පිළිගන්න වහාම පිළියන් යදුනා ඒක. ඊළඟට එතන කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදකේ දසාවා කියලා තියෙනනේ ගාථාව. අනේ ඒක තමයි කියන්නේ. ඒ කියන්නේ හංගන්නේ නැහැ. ඉතින් මේක මම සූත්‍ර දේශනාව මම කලින් දවසක දේශනා කරා මම හිතන්න කරන්නේ. මුල්ම දවසේ කරන්නේ මේ මේ රතන සූත්‍රය. ඒක විස්තර තියෙන අර එතන පෙන්නන්නේ සෝවාන් වෙච්ච කෙනාගේ ලක්ෂණ පෙන්නන්නේ ඒ ගාථාව. කරන්නේ. ඉතින් එයාට අරියකාන්ත සීලයක් තියෙනවා කියන්නේ ඒකයි. ඒ කියන්නේ එයාට වැරද්ද වෙච්ච ගමන් වැරද්ද දැක්කා පිළියම් කරනවා. වැරද්ද දැක්කා පිළියම් කරනවා. ඒ වෙලෙම එන වැරද්ද දැක්කා පිළියම් කරනවා. ඉතින් එයා හුඟක් වෙලාවට දැන දැන ඒ කියන්නේ මම දැන් එයා ওই දඩ මුගුරු අරගෙන තත්තු මරන්න යන්නේ නැහැ කවදාවත්. යනවාද කියලා? නෑ එහෙම යන්නේ නැහැ. දඩ මුගුරු අරගෙන තත්තු මරන්න යන හිතක් පහළ වෙන්නේ නැහැ. හැබැයි එයා ඉතින් කෝඹියම් මැරෙන්න පුළුවන්. ඒක ඒක වෙනම කතාවක්. එහෙම යනකොට පෑගිලා හරි එහෙම අත් කරනකොට හරි එහෙම මැරෙන්න පුළුවන්. ඉතින් ඒක වෙනම එකක්. දැන් මදුරුවට ගහන එකත් මොකද වෙන්නේ? ඒක දැන් හැබැයි. හොඳට මතක තියාගන්න. සෝවාන් වුණත් කෙන යම් කෙනෙක් මදුරුවේ මරන්න බෑ යාට. එයා මෙහෙම කරනකොට මැරෙන එක වෙනම එකක්. නමුත් මෙහෙම කරලා ගහන්න බෑ. ගානකොට මොකද වෙන්නේ? එතකොට එයාට මේ මරණ ඒක වැඩි දැන අර අවබෝධය තියනවා නම් එහෙම වෙන්නේ නැහැ. ඒ මරන්න කියන චේතනාව එන්න බෑ මොකද එයාට අවබෝධය ඇවිල්ලා තියෙන නිසා. තමන් ප්‍රාණඝාතයක් කරන්න කියන එක හොඳටම පැහැදිලිව පේනවා. ඉතින් ඒ වගේ අනේ බයට තමන්ගේ අතින් මොන හරි වෙලා ඒ වගේ මැරෙන්න පුළුවන්. දැන් සතෙක් කාණ්ඩ පයින්නකොට බයට උලක් අල්ලගෙන ඉන්නවා මේ ඒක හේත මේවා කරලා එතකොට ඒ සතා ඒ උලේ යන්නේ මොකද වෙන්නේ? එහෙම මැරෙන්න පුළුවන්. එතකොට ආන් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා අපිට ප්‍රායෝගිකව හිතන්න පුළුවන්. ඊළඟට එනම් අන්න ඒක පිළිගන්න. ඊළඟ මේ පෙන්නනවා ලස්සන ගාථාවක් තියෙනවා. කතාවයා ඒක රජ්‍යේන සක්කස්ස ගමනේනවා සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි පරංකරක් කියලා. ඒ කියන්නේ සක්විති රජකම ලැබනවාටත් වඩා. ඒ වගේම මේ දෙව්ලෝ දිව්‍ය ලෝකෙට යනවාටත් වඩා මුළු ලෝකෙටම ඒ කියන්නේ මුළු ඔක්කොටම රජකම වගේ ලැබෙනවා නම් ඒ රජකමටත් වඩා. ඒ ඔක්කොටමත් වඩා සෝවාන් ඵලයේ උතුම් කෙරේ. එහෙනම් තමන් දැනගන්න මේ සෝවාන් ඵලය කියන එක කොච්චර උතුම්ද බුදු කෙනෙක් දේශනා කරපු එකක්. ඒ දෙන්න යන්න පුළුවන්කම තියෙන ආදටත් නේද? ඒතකොට තමන් ලබාගත්ත එහෙම නැත්නම් ලබන්න බලාපොරොත්තු වෙන මේ මූලික තැන උතනින් පයින්නු දෙන්නත් ඉස්සෙල්ලා හොඳයි. එහෙනම් ත්‍ක්විද රජකම කියපුවම හිතා ගන්නත් බැරි තරම් සම්පත්‍ති තියෙන තැනක්. ඒව ඔක්කොටමත් වඩා මොකද්ද වටින්නේ? හිඟාකකා වුණා ඉන්නවනම් කන්න නැතුව නම් සෝවාන් වෙන එක ඔක්කොට වඩා ස්ටෙප්පයි වටිනවා කියලා කියනවා. එතකොට මේ සෝවාන් වෙන්න මොනවාන් තියෙනවද සුදුසුකම්? ඒක ඉස්සෙල්ලාම කියන්න ඕන එකක්. මොනවාන් තියෙනවද? එකක් තමයි සත්පුරුෂ සංසේවයේ තියෙන. ඒ කියන්නේ සත්පුරුෂයා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනා කරන උත්මයෙක් තමයි සත්පුරුෂයා කියන්නේ. එයාව ආශ්‍රය කරන්න ඕනේ. එතකොට තමයි සත්‍ය ධර්මය ඇහෙන්නේ. එහෙනම් සද්ධර්මය ඇහෙනවා. එහෙනම් සත්පුරුෂයා ආශ්‍රය කරන එක සද්ධම්ම සවන. ඊළඟට ඒ අනුව හිත මෙහෙවන්න ඕන. ඒකට කියන යෝනිසෝ මානසිකාරය. ඒ අනුව අනුව ජීවත් වෙන්න ඕන. ධර්මානුධම්ම ප්‍රතිපත්ති. ඔය හතර තියනවා නම් එයා සෝවාන් මාර්ගයට යන්න එයාට සුදුසුකම් ටික තියෙනවා. හැබැයි දෙකට කරන්න. කවදා හරි වෙනවා හතර තියෙනවා. ඒක බුදුහාම දේශනා කරපු එක. ඒතකොට දැන් අයත් අන්න පාන්න දැන් මේ ස්ථාන වෙනකොට ඔය හතරම ඒක කරන්න පුළුවන් තරම්. ඇන්ද? දෙකටම කරපුවාම ඒක වෙනවා. ඉතින් මම කියන්නේ නැහැ තවත් නැහැ කියලා. එහෙම තියනවා නම් තමන්ගේ බලන්න හැබැයි තමන්ගේ තියෙන වැඩ ඇති අනුපාඩු හොයන්න වෙනවා. එතකොට <clears throat> සෝවාන් වෙච්ච කෙනෙක් තමන්ගේ ධර්ම කැඩපතකින් බලනවා නම් තමන්ගේ බුද්ධේ අවිච්ඡ ප්‍රසාදය කියන එක තමන්ගේ තියෙනවා. බුදුහාඳුර කෙරේ අචල පැහැදේ. ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මොන හරි මතක් මේ කරදරයක් බාධකයක් වුණා භාගතුන් වහන්සේ මතක් වෙනවා. මේ මං කරපු දේ වැරදි හින්දා තමයි වැරදි මේ මට නැත්තම් බුදුහාමෝ කියපු දේ කිව්වනම් හරි මේක ප්‍රශ්නයක් නෑ. ඕන ප්‍රශ්නයකට එනවා බුදුහාමෝගේ ධර්මය කියන එක පේන. භාගතුන් වහන්සේ භාගතුන් වහන්සේ ධර්මයේ ඒ ආරි කුජල සංකරත්නය කරේ ශ්‍රද්ධාව තියෙන අය වගේ තමයි ආරිකාන්ත සීලය. ඒ කියන්නේ ඔහුගේ මම පස්සේ සීලේ කොටස ඊළඟට හරි කියලා මට කියලා දෙන්නම් මේ ආරිකාන්ත සීලේ තියෙන ඒ ලක්ෂණ ටික මුලදි කැඩෙන්නෙත් නැහැ. මැදදි කැඩෙන්නෙත් නැහැ. අගදි කැඩෙන්නෙත් නැහැ. මේ විදිහට කැඩෙන්නේ නැතුව මොකද වෙන්නේ? මේ දිගටම මේක පාදන කැඩුනා නම් මොකද වෙන්නේ? ආයෙ ආයෙ හයි කරගන්න. ආයෙ හයි කරගන්න. ඒ ඔයගොල්ලන්ම අඩපාඩු ඒව හදාගෙන දිගට දිගට ඉතින් මේ යන ස්වභාවයක් තමයි එතන තියෙන්නේ. ඉතින් ඒ සත්‍තාව තියෙනවා. එතකොට සෝවාන් වෙච්ච කෙනෙක් ආකාර කීපයකින් ඒ කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙක් එයා මේ භවයෙන් සෝවාන් වුණා නම් සමහර අය ඉන්නවා ඊළඟ භවයේ මොකද වෙන්නේ? එයා රහත් වෙනවා. එහෙම අයද කියනවා ඒක බීජයි කියලා. සමහර අය ඉන්න දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි, හයවෙනි කියලා මේ භව වලදී එයා රහත් වෙනවා. එයාට කියනවා කෝලං කෝල සෝවන්පත් ඵල ලාභියා කියලා. කෝලං කෝල කෝලං කෝල ඊළඟ දෙනවා සමහර අය බොහෝ සෙයින් ප්‍රමාද වුණත් අටවෙනි භවයට යන්නේ එහෙනම් හත්වෙනි භවයේදී අරහත් වෙනපත් වෙනවා ආන් එයාට තමයි කියන්නේ සත්තත් කත්තුූපම පරම සත්තත් කත්තුූපම පරම මේ පොතේ තියෙන බලන ගෙදර කිව්වා තියෙන අන්තිම කැලේ අන්තිම හරි අනේ සෝවාන් කුජ්ජ සකදාගාම පුද්ගලයා මොකද එන්නේ එයා කාමරාග පටික දුරු කරලා තියෙනවා හැබැයි කාමරාග පටික නැති කරලා නැති නිසා එහෙනම් කාමරාග පටික එයාට නැති නිසා අඩු නිසා එයා එකවරක් මේ මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා එකවරක් වෙයිට කලින් දිව්‍ය ලෝකෙට බ්‍රහ්ම ලෝකෙට යන්න පුළුවන් ගිහිල්ලා එකපාරයි එන්නේ කාටද මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා රහත් වෙනවා අනාගාමී කෙනා කවදාවත් කාම ලෝකෙට එන්නේ නැහැ අනාගාමී කෙනා සුද්ධාස බ්‍රහ්ම ලෝක වලට ගිහිල්ලා එතනම නිවන් දකින්න. ආයෙ මෙහෙ එන්නේ. එතන අපි මේ සංසාරේ ගිහිල්ලා නැති දැන දවසන. හරිද? සෝතාවාද බ්‍රහ්ම ලෝක වලට නේද? බුදුහාමුදුරුවෝ බුදු වුණාට පස්සේ ගිහිල්ලා ගියාලුනේ ඇයි? වැඩියලු. ගිහිල්ලා නැහැ. විජම්මන දේශනා කරේ එහෙ නෙවෙයි. තවුසාවනේ. එතකොට ඒකට වැඩියලු ඉස්සල්ලාම බලන්න. මොකද සංසාරේ කවදාවත් ඉපිදෙලා නැති තැන. සුද්ධවාස බ්‍රහ්ම ලෝක. ඒ වගේ තමයි දැන්ටත් ඔය සාම්ප්‍රති බ්‍රහ්ම රහතන් වහන්සේ එහෙම වැඩ ඉන්නේ කොහෙද? ඒ සුද්ධවාස බ්‍රහ්ම ලෝක වල. දැන්ටත් රහතන් වහන්සේලා ඉන්න. පොතේ තියෙන රහතන් වහන්සේලා හතර නමක්ම දැන්ටත් වැඩ ඉන්නවා. ඒ තමයි සාම්ප්‍රති, සනන් කුමාර, තිස්ස, ඊළඟ ගටිකා. ඔය හතර දෙනාම කවුද? රහතන් වහන්සේලා. දැනටත් වැඩ ඉන්නේ. නේද? කොන්දි කාලයනේ බුදුහාමුදුරුවෝ කරනවා පාර හරිම කොටි කාලයක්. ඉතින් තාම වැඩේ මේ තාම ප්‍රතිම රාතන උන්වහන්සේලා ඉතින් තාම තවත් තාතන්තර කොච්චර ඇද්ද නේ. ඒව වැඩේ. එතකොට සුද්ධවාසය අනාගාමී වුණාට පස්සේ තමයි එතන අපි යන්නේ. එතනින් සමහර අය දැන් ඔන්න අනාගාමී වර්ගයක් තියෙනවා. අන්න එකක් කියලා දෙන්න. එතකොට අනාගාමී පුද්ගලයන් කොටාශ පහක් ඉන්නවා. ඒකද අන්තරා පරිනිබ්බාය කියලා කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ අනාගාමී වුණාට පස්සේ බබලව උපන් කියන බස්සේ යන සුද්ධාවාසයට යනවා. ගිය ගමන්ම මොකද වෙන්නේ? නිවන් දකින්න. රහත් වෙනවා නිවන් දකින්න. එතන ගියා ඉන්නේ ගොඩක් අය. එතන එතන ගිය ගමන්ම නිවන් දකිනවා. සමහර කට්ටිය ඉන්නවා ඒක ඉපදීමේ ටිකක් වෙලා ගිහින් නිවන් දකිනවා. ඊට පස්සේ ඒකේ ආයුෂ ඉවර වෙලා නිවන් දකිනවා. ඒකට කියන අන්තරා පරිවික්කා. ඒ කියන්නේ ගිය ගමන්මත් වෙනවා ඒ බක් ඒ දැන් බ්‍රහ්ම ලෝකේ අපේ අවීහ අතප්පකේ කිය තියෙනවානේ. දැන් වෙන්නේ අවීහයකට ගියා කියලා. ගිය ගමන් මොකද වෙන්නේ? ගිය ගමන්ම රහත් වෙනවා. රහත් වෙලා එතනම පිරිනම් පාන. අනාගාම වෙලා යනවා ගිය ගමන් රහත් වෙන පිරිනම් පාන. සමහර කට්ටිය එක දවසක් ඉන්නවා. ඉඳලා අතර මැදදී නිවන් දකිනවා. රහත් වෙලා නිවන් දකිනවා පිරිනම් පාන. ඇයි ඉන්නේ ඊට පස්සේ? ඊට පස්සේ තව කට්ටියක් ඉන්නවා රහත් වෙන හැබැයි කාලයක් ඉන්නවා. ඉඳලා ඒ භවයේම ඒ කියන්නේ එතනම ඉන්නවා. ඊළඟට දෙනවා උපහච්ච පරිනිබ්බාය කියලා. ඒ ඒගොල්ලෝ ඒ ආයුෂ සම්පූර්ණ වන්න ආසන්නයේදී තමයි ඒ රහත් වෙන රහත් වෙලා පිරුණක් ගන්න. ඊළඟට කියනවා අසංකාර පරිනිබ්බාය කියලා කියනවා. ඒ ඒගොල්ලෝ කියන පොඩි ව්‍යායාමයක් කරලා පොඩි ව්‍යායාමයක් කරලා නිවන් දකින්න රහත් වෙනවා. නම් සමහර කට්ටිය එහෙම නැහැ මහා වැඩි හේතක් සසංකාරය පරිනිබ්බාය කියලා කියන්නේ එහෙ ගිහිල්ලා සෑහෙන මාසයක්. ගිහිල්ලා මහන්සියලා තමයි හැබැයි ආකල්ණයට එන්නේ මහන්සියලා තමයි ගියේ. ඊළඟ එක කියලා හොඳම එක කියලා. ඇයි? ඒ ඒ කියන්නේ එයා මෙහෙම කියනවා උද්දං සෝත අකනිට ගාමි කියලා කියන. ඒ කියන්නේ ඉහළමට භක්ම ලෝකෙට ගිහිල්ලා රහත් වෙන ආර්ය. සමහර අය ඉන්න මේ භක්ම ලෝක ඔක්කොගෙම මොකද වෙන්නේ? ඉපදී ඉපදී ඉපදී ආවිෂ ඉවරනකම්ම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිමේට තමයි ඒක ඇති කර කරලා තමයි රහත් ඉතින් කල්ප කීයක්ද නේද? අනාගාමී වුණ. ඉතින් ඒකයි කියන්නේ අනාගාමී අසෝචි චුට්ටක් තේරෙනවා කියලා කියන්නේ අසෝචි ගඳම තමයි. ඒ කියන්නේ දැන් අහනවානේ නේද මේ මේ චුට්ටක් මේ අසෝචි තිබ්බ ඒ ගඳම තමයි කිව්ව බුදුහාමුදුරුවෝ. මේ අනාගාමී නම් එක භික්ෂුවක් හිතනවානේ දැන් මං අනාගාමී වෙනවා දැන් මට ඇති කියලා. බුදුහාමුදුරුවෝ කියනවා අසෝචි චුට්ටක් තිබ්බ ගඳ තමයි කියලා. එහෙනම් කොහෙන්ද ඉවර වෙන්නේ? ආත්ම වෙන්නේ කියලා කියන්නේ ඉතින් එහෙනම් රහත් උත්තමේ සියලු සංයෝජන ප්‍රහාණය කරලා තියෙන නැවත ඉදීමක් නැහැ සම්පූර්ණ සාසන භ්‍රමචර්යය ඉවරයි සකල ක්ලේශයන් ප්‍රහීන කළ තියෙන හැබැයි සමහරලාට රහතන් වහන්සේලාට කෙලෙස් වාසනා ගුණ තියෙනවා බුදුන්ට නැති දෙයක් බුදුහාමුදුරන්ට කෙලෙස් තිබ්බා කියලා පේන්නේවත් නැහැ එහෙම තිබ්බා කියලා පෙර අපේ අපි රහත් වුණොත් එහෙම අපි වලවල් වලින් පැනතන හැම ඇයි එහෙම රහතන් වහන්සේලා ගිහිල්ලා තියෙනවා රහත් වෙලා ඉන්නවා ඒ වුණාට වලකින් පයි. ඈ ඒ වගේම රහත් වෙලා ඉන්නවා බයිනා මිනිස්සුන්ට ඒ වගේ තියෙනවා. තේරෙනා නේද? ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් වෙන්න පුළුවන් බයිනා කියලා කියන ටිකක් සැරට කතා කර. කතා කරපුවා. පිරින්ද රාජ්‍ය මහරහතන් වහන්සේ. එතකොට මෙතන මේ ප්‍රඥා විමුක්ත කියලා ආකාරයක් තියෙනවා ඊළඟ දෙනවා උබතෝ භාග විමුක්ත කියලා. මේ මේවන දකින්න ක්‍රම දෙකක් තියෙනවා. ප්‍රඥා විමුක්ත කියලා කියන්නේ මේ ධාන හතර දිනු කරනවා. මොකද පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය දිනු කරලා ඊට පස්සේ ඒ එක්ක පදනම් කරගෙන ත්‍රිලක්ෂණය වඩවලා නිර්වාණය දකින්න එක තමයි ප්‍රඥා විමුක්ත කියලා කියන්නේ. අනිත් එක තමයි උබතෝ භාග විමුක්ත කියලා කියන්නේ. උබතෝ භාග විමුක්ත කියලා කියන්නේ අෂ්ට සමාපත්තියෙම උපදිනවා. ඒ කියන්නේ රූපාචර ධානත් උපදිනවා අරූපාවචර ධානයත් උපදිනවා ආන්ගේ උපදලා ඔය අටවෙනි ධානයේ නෙවෙයි හතර අනිත් ධාන කියන්නේ අත්වෙනි ධානයේ බොහෝ විට පදනම් කරගෙන එතනින් අනිත්‍ය ලක්ෂණය වඩන. එතනින් දුක්ඛ ලක්ෂණය වඩනවා එතන අනාත්ම ලක්ෂණය වඩලා ඒ විදිහ නිවන් දකින්න. ඉතින් අන්න ඒ විදිහ නිවන් දකින්න කෙනාට කියන ඔබතෝ භාග විමුක්තිය කියලා. එතකොට මෙන්න මේ නිවන යන්න පුළුවන් යම් කිසි කෙනෙක් අනිත්‍ය අවබෝධ කරලා ඒකද කියන්නේ සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දතේ දුක්ඛේ ඒ සමංගෝ විසුද්ධිය. ඒ කියන්නේ යම් කෙනෙක් අනිත්‍ය ලක්ෂණය නේද අවබෝධ කරගෙන නිවන් දකිනවා නම් එයා යන්නේ අනිමිත්ත ඒතෝ විමුක්තිය හරහා නිවනට යනවා. ඒ කියන්නේ ඇති වෙනව නැති වෙනව මෙන්න මේ උදේවය දකිනවා නම් අන්න එයා යන්නේ කාටද? අනිමිත්ත හේතෝ යුක්ති. එතකොට යම් කිසි කෙනෙක් මතක තියන අනිමිත්ත සමාධිය කියන එක ඒක දිගටම දැන් අර නිමිත්තක් අල්ලන්නේ නැහැ නේ අන්තිමට ඔයගොල්ලෝ දැන් ඔය ඇති වෙනවා නැති වෙනවා බලපුවාම ඒ හම්බෙන්නා වූ සමාධියත් මොකද කරන්නේ? ඒකත් අනිත්‍යයි කියලා හිතලා නේ මේ වෙලාවේ අර එක තැනට වගේ නේද? ඒකත් අනිත්‍යයි කියපුවාම තමයි ඔක්කොම අතහැරලා යන්නේ. එතකොට මේ අනිමිත්ත චේතෝ විමුක්තිය චේතෝ විමුක්තිය කියන එක නිවන නෙවෙයි. එහෙනම් මේ අනිමිත්ත චේතෝ ඒ කියන්නේ අනිමිත්තෙන් ඒ කියන්නේ දැන් අනිමිත්තතාවය කියන අනිත්‍ය වඩන. වඩනකොට ඒකෙන් හිත මොකද වෙන්නේ? ඒ අනිත්‍යතාවයෙන් හිත මොකද වෙන්නේ? ආවන් එතනින් විමුක්ත වෙනවා. විමුක්ත වුණාම ඒ විමුක්තියත් මොකද වෙන්නේ? අතහැරෙනවා. ආන් ඒකෙන් තමයි නිවනට යන්නේ. උදේ දැන් මම දැන් භාවනා කරන දෙයක් හිතන්නේකො දැන් මම අනිමිත්ත චේතෝ විමුක්තිය දැන් එහෙම නැහැ. ඔයාලට තියෙන්නේ මේක වඩන්න. වඩනකොට වෙනවා. අතනින් අරක හේතුවත් එහෙම අන්තිමේට අපරාධේ. නේද? අර රිටිපයින් එක ගිහලා පොල්ල දිගම හප්පක් ගත්තා වගේ එකක් වෙනවා. රිටිපයින් යනවා. ගිහලා මොකද වෙන්නේ? උඩ පයින් නැහැ පොල්ල දිගම ආපවෙනවා ඇත්තට. යන්න වෙන්නේ නැහැ හප්පට. එහෙනම් අපනිහිත චේතෝ විමුක්තිය වෙනවා. එතනදි වෙන්නේ මොකද්ද? එතන දුක්ඛ ලක්ෂණයට අවබෝධය. සබ්බේ සංඛාරා දුක්ඛාති කියන එක දුක්ඛය. ඉතින් එහෙම තියෙනවා දැන් ඔය පළවෙනි ගාථාව ඒ ඉස්සලම කියපු දේශනා කරපු ගාථාව අවබෝධ කරගෙන 500 දෙනෙක් රහත් වෙනවා. ඊළඟ ගාථාව අවබෝධ කරලා දුක්ඛ ලක්ෂණය අවබෝධ කරලා එතනදී ආය 500ක් රහත් වෙනවා. අනත්ත ලක්ෂණය අවබෝධ කරලා තව 500ක් රහත් වෙනවා. ඉතින් අපිට කියන්න බෑ අපි මොන ලක්ෂණයෙන්ද වෙන්නේ කියන එක. ඒක දන්නේ අපි කරන් තියෙන ත්‍රිලක්ෂණයෙන් වඩනකොට මොකක් හරි වෙයි ඉතින්. කරගෙන යන්න ඉතින් වෙන්නකින් ඔක්කොම විමුක්තියටපත් වෙලා නිවන්ට යන එක. අපනිහිත චේතෝ විමුක්තිය හරහා නිවන් දකිනවා සංස්කාර දුක්ඛ දුක්ඛතාවය අවබෝධ කරගෙන. ඊළඟට ශුන්‍යතා චේතෝ විමුක්තිය කියලා කියන්නේ මේ ඔක්කොම අනත්තයි කියලා තේරුම් ගන්න. සබ්බේ ධම්මා අනත්තාති. දැන් බලන්න සබ්බේ ධම්මා පටවේ කියන එක මොකද ධර්මතාවයක් නේ. ආපෝ තේජෝ වායෝ ධර්මතාවය. එතකොට විඥානය කියන්නේ මොකද්ද? ධර්මතාවය. මේ ධර්මතා ගොඩක් ඇත සතෙක් පුද්ගලයෙක් මමෙක් නැත. එච්චරයි. ඔක තමයි ශුන්‍යය කියලා කියන්නේ. ධර්මතා තිබුණාට එතන සතෙක් පුද්ගලයෙක් මමෙක් නැහැ. ඉතින් මෙන්න මේ ශුන්‍යත්වය අවබෝධ වුණාම ඒ ශුන්‍යතාවය හරහා නිවන් දකිනවා. එයා තමයි ශුන්‍යතා චේතෝ මුක්තිය හරහා නිවන් දකින කෙනා කියලා කියන්නේ. ඒතර ආකාර දෙකකින් කෙනෙක් රහත් වෙන මේ පින්නම් පානා එකත්තම සෝපරිශේෂ පරිණිරවාණය අනිත් එක තමයි අනුපාදශේෂ පරිණිරවාණය. ඍතෝපරිදේශ පරිණිරවාණයදී වෙන්නේ අපි රහත් වුණා වුණත් එයා තව කාලයක් ඉන්න ඕනේ. ඒ කියන්නේ රහත් වෙනවා රහත් වෙනවා. රහත් වුණාට තව කාලයක් ඉන්න හැබැයි සමහර අය ඉන්න රහත් වෙච්ච ගමන්ම එතනම අනුපාදිතේ පරිණිරවාණයත් එනවා. ආ දැන් ඔය වගේ අවස්ථාවක් කියන්න පුළුවන් සම්තතිය නැති. සම්තතිය නැති එයා ඇවිල්ලා පෙර ගා පින් කරපු කෙනෙක්. ඉතින් එයාට කැරල්ලක් මර්ධනය කරන්න රජතුමා දෙනවා. ඉතින් මෙයා කැරල්ල මර්ධනය කරලා ආවම මෙයාට දෙනවා රාජ්‍ය සම්පත්තික ප්‍රකප වෙන්න දෙනවා. නාට්‍යාංගනාව දෙනවා, ඔක්කොම දෙනවා, සංගීතය දෙනවා, ඉන්න තැනක් මේ ඔක්කොම දීලා නාට්‍යාංගනාව මෙයා ඉස්සරහා නටනවා දැන්. ඉතින් ප්‍රධානම දෙවිය නටනවා. නටනකොට ඉතින් එයාට තමයි මෙයා බැඳිලා ඉන්නේ. එයා මොකද වෙන්නේ? අර දිගට නටනකොට ඒ ගෑනිට කන්න නැතුව <laughs> ඔව් එයාට කන්න නැහැ වෙහෙසයි මොකද වෙන්නේ? heart attack ඇදලා මැරෙනවා. ඒ කන්නත් නැහැ ඒක දිගට නටන්නත් එපා. රජතුමාගේ දැන් නැත්නම් බෙල්ල ඊට කලින් මරනවානේ. එතේ එහෙම කන්නේත් නැහැ, මොනවා කරන්නේත් නැහැ. ඉතින් නටනවා. ඉතින් එහෙම ඉන්නකොට මොකද වෙන්නේ? එකපාරට මැරෙනවා. ඊට කලින් හොඳට බීලා දැන් දවස් ගාන බිබී ඉන්නේ. දැන් පාරේ යනවා, අලිය පිටේ යනවා, බිබ් ඔහොම කෙල වැක්කිරෙනවා. කාන්තට යමුති. අනේ බුදුහාඳුරුවන්ගේ කියනකොට බුදුහාඳුරුව කියන අදරයට ඇවිල්ලා මෙයා රහත් වෙනවා. ආනන්ද හාමුදුරුවෝ අහනවා ගාගතුන් වහන්සේ කොහොමද ඒක වෙන්නේ කියලා. ඊට පස්සේ ආනන්දය මං ඒ කියන්නේ කියපු එකක් අනිවාර්යෙන්ම වෙනවනේ ඉතින්. එන්නේ දැයට බලන්න කියලා කියනවා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ කියන්නේ භාගතුන් වහන්සේ කියපු එකක් වෙනස් වෙන්නේ නැති නිසා ඔක්කොටම කියනවා මේ භාගතුන් වහන්සේ අද රැයට ඇවිල්ලා බලන්න මේ වගේ දෙයක් වෙනවා කියලා. ඕකන ආගෙන හිටපු අනිත් කට්ටිය තීර්ථකය මොකද කරන්නේ? ඒගොල්ලෝ කියනවා මෙහෙම වෙන්න පුළුවන්ද මේ බේබද්දට? ඒ හින්දා එන්න මේ බුදුහාමුදුරන් හොඳට පහර ගන්න පුළුවන් ආස්ථාවක් කියලා එහෙම ප්‍රචාරය. මහා සෙනඟ. මේ රැය තමයි අර මිනිස්සයා මැරෙන්නේ. මැරෙන වෙලාවේ තමයි එයාට මහා දරා ගන්න බැරි දුකක් ඇති වෙන්නේ. ඉතින් ඒ වගේ වෙලා ඒ වෙලාවේ තමයි දුවගෙන යන්නේ භාගතුන් වහන්සේ උදේ දැක්කනේ මතකයිනේ. ඉතින් භාගතුන් වහන්සේ තමයි මට පිට වෙන්නේ කියලා. නේද? අර උඩින් නම් වැන්දාම. අරගෙන නැවිලා එහෙනම් උඩ එහෙනම් වැඳලා කරලා ඒ වගේ ඒක කරලා තමයි ගියේ ඒක මතකයි දැන් ගිහිල්ලා ඊට පස්සේ එතන ගියාට පස්සේ භාගතුන් වහන්සේ ධර්ම දේශනා කළා දැන් ඇතුලේ තියෙන බීපුවා ඔක්කොම ඇතුලේ දැන් දෙතම වෙරිලා හිටියේ දැන් වෙරි දැස්සාල මනුස්සය මරුණාට පස්සේ ඉතින් එතන දුක්ඛය තේරුණා නේද මේක මහා දුකක් කියන එක ඉතින් එතකොට ධර්ම දේශනා කරා ඉතින් අරහත්ත්වයටපත් වුණා ආන් එතන තමයි නං සංතති යමතේ සෝපදිශේෂ පරිණිරවාණ සිද්ධ ඊට සෝපදිශේෂ පරිණිරවාණ සිද්ධ වෙන අරහතටපත් වෙලා ඒ වෙලාවේ සංතති යමති කියන භාගතුන් වහන්සේ මට ආයුෂ නැහැ මම දැන් පිරිනුවන් සේක පාන්න කාලේ හරි එහෙනම් භාගතුන් වහන්සේ මට පිරිනුවන් පාන්න අවසර ලබා දෙන සේක්වා කියලා ඉල්ලීමක් කරනවා ඒ වෙලාවේ කියනවා ඔබ එහෙම පිරිනුවන් පාන්න එපා මෙතන දහස් ගණන් තැනක් ඉන්නව බලාගෙන ඔබ මේ විදිහට අරහත්ත්වයටපත් වෙන්න හේතුව මෙයාට කියලා පිරුණම් පාන්න කියලා කියන. ඒතර භාගතුන් වහන්සේ ඉස්සරහින් පිටිපස්සට පිටිපස්සට ගිහිල්ලා ඉස්සල්ලාම පාතිහාරපා. මේස ඉස්සරහ. ඉස්සල්ලා යනවා තල් ගහක් විතර උසට යනවා. ආය පල්ලට එනවා. භාගතුන් වන්දනා කරනකොට ගිහින් ආය එනවා පහළට. ආය උඩට යනවා තල් ගස් දෙකක් විතර. එහෙම එහෙම ගිහිල්ලා තල් ගස් හතක් වෙනකම් උඩට යනවා. තල් ගස් හතක් උඩට ගිහිල්ලා එතනදී දේශනා කරනකොටම ඇහෙන්න මම කාශ්‍යප බුදුහාමුදුරන් කාලේ මගේ ධර්ම ප්‍රචාරයක් කළා. ඒ කර්මයේ හේතුවෙන් තමයි අවුරුදු 20000ක් මම මේ ධර්ම ප්‍රචාරය කරා. ඒ කුසලයේ තමයි මෙතන හේතුනේ. හැබැයි ඊට කලිනුත් මම වහා කුසල් කරලා තියෙනවා. ඒකෙන් තමයි මම මේ අරහත්ත්වයට පත් උනේ කියලා සිළු දෙනා ඉස්සලා අරහත්ත්වයට ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේ මේ රාජාභරණ ඔක්කොම දැන් පිටින් ඒ ඉවුරක් දරාගත්තේ නැති කෙනා. ධාතන් වහන්සේ. ඉතින් ඒ වෙලාවේ ඉහළට ගිහිල්ලා මොකද කරන්නේ? තේජෝ කසින්ද සම්වදිනා. තේජෝ කසින්ද සම්වදිනා කියලා කියන්නේ සම්පූර්ණ ගින්දර. ගින්දරෙන් සම්පූර්ණ අපි අළු වෙලා පිච්චිලා මුකුත් ඉතුරු වෙන්නේ කිසි දෙයක් ඉතුරු වෙන්නේ එහෙනම් උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා නැහැ. කාගේද? ධාතන් වහන්සේ, සම්තති, මහරහතන් වහන්සේ. සම්තති ඇමති කියන්න හොඳ නැහැ දැන් කවුද? සම්තති මහරහතන් වහන්සේ. ඉතින් ඒ විදිහට සංස්ති මහරහතන් ඒ වගේ තමයි දර කැලි පිටින් රහත් වුණා. කවුද? බාහ්‍ය ධාර්මීය රහතන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ අහනවා කොහොමද අපි දැන් මේ මේ ආමන්ත්‍රණය කරන්නේ? මේ මගේ පුත්‍රේ රහතන් වහන්සේ නම. ඒ විදිහටම සලකන්නේ කියන භික්ෂුන් වහන්සේට. ඒ නිසා මේ ගිහි පැවිදි නැතිනම් ඔගොල්ලෝ උපච්චේව දැන් සුද්ධෝදන මහරහතන් වහන්සේ. සුද්ධෝදන රජතුමා කියන්නේ කවුද? රහතන් වහන්සේ. ඉතින් අවසානයේ රහත් වුණා නේද? ඒ නිසා මේ රහතන් වහන්සේලා ගිහි ගිහි ඇතුමෙන් හිටපු ඒ ඒ ටිකයි ඉන්නේ හැබැයි ඒ වගේ කීප දෙනා. ඒ නිසා මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ඔබ අප හැම කෙනාටම පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ ධර්මයේ අවබෝධ කරගන්නකොට මේ කෙලෙස් මේ විදිහට ප්‍රහාණය කරන්න පුළුවන්කමක් තියෙනතර සංයෝජන තියෙනවා සංයෝජන ප්‍රහාණය වෙන වෙන විදිය තියෙනවා. එතකොට මේ සෝවාන් පල්ලාභිය, සකදාගාමි, අනාගාමි, අරියත් කියන මේ මාර්ගපල්ලාභින් කොහොමද මේ ධර්මයන් අවබෝධ කරගෙන සංයෝජන ප්‍රහාණය කරන්න කියන කාරණාව තේරෙන්නේ නැති. එහෙමනම් මේ සංයෝජන ප්‍රහාණයෙන් අපේ සංසාර දුක්ඛේ නිමා කරන්න මේ දේශනාවත් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.